ගරුකටයුතු ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 70 වෙනි භාන වැඩසටහනේ දෙවෙනි දවසේ ධර්ම දේශනා පැයයි ඒ සඳහා ශිරුම දෙනා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යං හිතං භික්ඛවේ සම්මා වදමානෝ වදෙය අරිය විහාරෝ ඉතිපි බ්‍රහ්ම විහාරෝ ඉතිපි තථාගත විහාරෝ ඉතිපි ආනාපාන සති සමාධි සම්මා වදමානෝ වදෙය්‍ය අරිය විහාරෝ ඉතිපි බ්‍රහ්ම විහාරෝ ඉතිපි තථාගත විහාරෝ ඉතිපි තීති අවසරයි ගරු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් ප්‍රසිද්ධව දන්න දෙයක් අපි දැන් භාවනා වැඩමුළුවක පූර්ණ කාලීනව යෙදීගත කරන අවස්ථාවක්. ඊයේ පළවෙනි ධර්ම දේශනාවේදී අපි මතක් කරගත්ත පරිදි ඒ කෘත්‍යයට ඒ භාවනා කර්මාන්තයට අපි ශක්ති ප්‍රමාණයෙන් අනුග්‍රහ කරනවා. ඉතින් ඒකදී ඉස්සල්ලාම අපි සීලයක පිළිතලා විශේෂයෙන්ම දීපින්වතුන් හිත අලුත් කරගත්තා උපෝසත අටහංග සීලයක හිත සමාදන් කරවලා ඊට පස්සේ අපි හැමදාම මේ වගේ කාලයක් වෙන් කර ගන්නවා සුත්තමේ ඥානය වර්ධනය කරගන්න අසුවිරු ඥාන වර්ධනය කරගන්න පොතේ දැනුම වර්ධනය කරගන්න උපදෙස් ලබා ගන්න. ඒකට කියනවා සුත අනුග්‍රහිතය කියලා. ඒ වගේම අද අපි මේ ධර්ම දේශනාවෙන් පස්සේ බලාපොරොත්තු වෙනවා ඊයේ භාගයක් තුරට කෙරුණා සාකච්ඡා අනුග්‍රහිතයක්. මේ ආකාරයෙන් අපිට ලැබෙන මේ උපදෙස් උපරිම ශ්‍රද්ධාවකින් වීර්යයකින් සතියකින් කරගෙන යනකොට මොන මොන ප්‍රගමන කරුණු යෝගියම බාධක කරුණු අපිටද එන්නේ ඒව අපි කොහොමද ඍජු කරගන්නේ මකාරව ගන්න කියලා ධර්ම සාකච්ඡා කරනවා ඊට ඒ ආතර වාරය අපි සමත වශයෙන් විපස්සනා වශයෙන් භාවනා වඩනවා එතකොට මේ අනුග්‍රහිත පහකුයි මේ එක විදිහකට බලනකොට සිද්ධ වෙන්නේ. ඉතින් ඒක සඳහා අපි සුත අනුග්‍රහිතේ සඳහා බෞසුත භාවේ ලැබීම සඳහා අපි මේ වැඩමුළුවට 70 වෙනි වැඩමුළුවට ඉස්සරහින් තියාගත්තේ ඉච්ඡානංගල සූත්‍රය කියලා සර්වචන් වහන්සේ විසින් දේශිත සූත්‍රයක්. ඒ සූත්‍රයට ඉච්ඡානංගල කියන නම වැටුනේ ඒ ඒ සූත්‍රයේ නිදාණය නැත්නම් ඒ සූත්‍රය දේශනා කරනකොට සර්වචන් වහන්සේ මේ ඉච්ඡානංගල කියන ගම අසල තිබුණු වනේ වැඩ හිටපු නිසා අපි ඊයේ ඉදිරිපත් කරගත්ත කරුණු සම්පින්ඩා සම්පින්ඩනාර්ථ වශයෙන් ගත්තොත් සර්වචන් වහන්සේ ඉච්ඡානංගල වනසණ්ඩේ ඉන්නකොට සංඝයා වහන්සේලාට මතක් කිරීමක් කරනවා මම මේ වස් කාලේ තුන් මාසේ විවේකව ගත කරන්න කැමති ඒ නිසා මම වනසණ්ඩේට පිවිසෙනවා කිසි කෙනෙකු එකට එන්න එපා පින්නපාත හාරක භික්ෂුවක් කර. පින්නපාත කරන කෙනෙක් දවසකට ඇවිල්ලා ඒ වතපිළිවෙත කරලා යන්න ඕනේ ਸਰවඥාන්සයට විවේකී අවශ්‍යයි. ඉතින් ඒ වෙලාවේදී ਸਰවඥාන්සයේ විවේකයට කරු කිරීමක් වශයෙන් සීල දෙනාම ඒ විදිහට පිළිපදිනවා. ඊට පස්සේ වස් කාලෙන් පස්සේ ਸਰවඥාන්සය නැවතත් සංඝයා අතරමැදට ආපු වෙලාවක ඇතිවෙච්ච කතා සංවාපයක් නැත්නම් සූත්‍ර කතනයක් තමයි මේකේ කතා ශරීරේ. එතනදී ਸਰවචනාංශයේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මේ වස්තුම් මාසේ තථාගත ਸਰවචන් වහන්සේ කොයි ආකාරක වාසයක් කොයි ආකාරයක දිවි පැවැත්මක් විහෙරණයක් ගත කළාදයි කියලා අන්‍ය තීර්ථක පරිබ්‍රාජකව ඇව්වොත් මොකද කියන්නේ කියලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාට උත්තර දෙන්න යන්නේ නැහැ. නැත්නම් රැස්ව ඉන්න පිරිස උත්තර දෙන්න යන්නේ නැහැ. සරුවචන්සේ සඳහන් කරලා තියෙනවා මහන්නේ උඹලගෙන් යම් කිසි කෙනෙක් මේ තුන් මාසේ සරුවචනාංශේ කොයි ආකාරයක විහරණයක් වාසයක් ජීව රටාවක් භාවනාවක් කරාද කියලා කිව්වොත් ඇහුවොත් ආනාපාන සති සමාධි විහරණයේ වස් වස් වස් කාලේ ගත කරා කියලා කියන්නේ කියලා. ඉතින් ඒකෙන් කාරණා කීපයක් ඉස්මතු වෙනවා. එකක් තමයි අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් මේ ආනාපානයට අපි ගරු කරන්න කියන එක මේකෙන් එළි වෙනවා. අනිකුත් රටකට ගියොත් භාවනා සඳහා බොහෝ විට මේ ආනාපාන විනුවට අපිට අහඬ ලැබෙන්නේ වෙනත් භාවනා ක්‍රම. ඒකක්වත් මම විවේචනය කරන්නවක්වත් සංසන්දනය කරන්නවක්වත් මේ වෙලාව ගන්නෙ නෑ. නමුත් හැකිනම් කළ හැකියාවක් තියෙනවා නම් මේ ආනාපානයේ තියෙන උත්කෘෂ්ඨ ගතිය එහෙම නැත්නම් සියල්ලටම ඉහළින් කොටක් වගේ දෙදක් විදියට සිකරයක් විදියට සිකප්පත්ත ස්වරූපයක් බෞද්ධය තුළ සද්ධාාවක් තියෙනවා. ඉතින් ඒක සතිපට්ඨාන සූත්‍රයෙන් මේ සූත්‍රයෙන් වගේ කුළු ගැන්වෙනවා එක. ඒ වගේම තමයි අපි ඊයේ මතු කරගත්ත කාරණයක්. ඇයි බුදු වුණාට පස්සේ ਸਰුවචනාංශේ භාවනා කරන්නේ? ඇයි බුදු වුණාට පස්සේ ਸਰුවචනාංශ මේ විදිහට තුන් මාසයක් දැන් අපි දවස් 5කට මේ නිස්සබ්ද පූර්ණකාරීන භාවනාවට යනවා. අපි දන්නේ කොච්චර අමාරුද කියලා. එහෙම තියෙද්දී සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ සර්වඥතා ඥානයක් අත්තා වූ ඒ උත්තරමයන් වහන්සේ මාස තුනක්ම නිස්සද්දව විවේකීව ගත කරන්න යයි. මේක සම්බන්ධයෙමුත් අපි තේරුම් ගත යුතු කරුණක් තියෙනවා. අපි තේරවාදී අපි මේ ලංකාවේ ගරුකරන ගත කරන තේරවාද ක්‍රමයට අනිකුත් බෞද්ධ නිකායන් කියන්නේ හීනයානී කියලා. මේක පහත් එකක්. ඉහළ එක තමයි මහායානි. ඒක තමයි ලෝකේ බෞද්ධ ජනතාවගෙන් 95කට වැඩි ප්‍රදේශයක් ඉන්නේ මහායාන බුද්ධ අහංකාරෝ. තේරවාද කට්ටිය බොහෝම පොඩ්ඩයි ඉන්නේ. ඇඟිලි පහට වගේ රටවල් පහක් තියෙනවා. ඒ තේරවාද අදහීන අයට මහානාය ගරු කියන්නේ ඔයගොල්ලෝ ශ්‍රාවක බෝධියෙන් බුදු වෙන්නයි හදන්නේ. එහෙම නැත්නම් අරියත් බෝධියෙන් ඒක හරියන්නේ නැහැ. අරියත් බෝධියෙන් බුදු වුණාට පස්සේ තමයි මේ බෝධිචර්ය අවතාරයේ බෝධිචර්ය පුරයන්ඩ වෙන්නේ ඊට පස්සේ තමයි සම්මා සම්බුදු වෙන්නේ සම්මා සම්බුදු වීමෙන් තමයි නිවන් දකින්න පුළුවන් ඕගොල්ලෝ යන යානයේ පහත් එකක් ඕගොල්ලෝ යන යානයේ හීන යානයක් අපි යන්නේ සම්මා සම්බුද්ධත්ව ඥානෙ පමණයි ඒ නිසා අපි සියලු කෙලෙස් ප්‍රහාණය කළත් අපි දිගටම බෝධිචර්ය බෝධිචර්ය දැන් බෝධි ගිවිසුම ගිවිස ගන්නවා ඊට පස්සේ දිගටම පාරමිතා පිළිලක් කරනවා අපේ කෙලවර තමයි මහායානේ නිවන සාක්ෂාත් වෙන්නේ සම්මා සම්බුද්ධත්වයෙන් විතරයි. ඔබ ඉච්ඡානංගල සූත්‍රයෙන් පේන දිනවා බුදු වුණාට පස්සෙත් කළ යුතු අතක් තියෙනවා. බුදු වුණාට පස්සෙත් භාවනා කරන්න. ඒක නිසා මේ ඔක්කොම බොහොම ඉර ඇඳලා වෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. තේරවාදයේ තියෙන රහත් වුණාට පස්සෙත් භාවනා කටයුතුයි කියලා අපිට ඇඟිලි දික් කරාට අපි පහත් කළ සලකන්න හැදුවට බුදුරජාණන් වහන්සේගේ ගෝලිය අපි ඔක්කොම මහායාන උනත් තේරවාද උනත් හීනයාන උනත් නමුත් මේ හීනයාන කට්ටිය යන්න හදන මේ <coughs> සාක්ෂාත් කරගන්න හදන උත්කෘෂ්ඨ තත්ත්වයේ කියන අරියත් බව ඒගොල්ල කියන අංග සම්පූර්ණ නැහැ ඒ කරලත් භාවනා කරන්න ඕනේ අපිට ඉච්ඡානංගල සූත්‍රයෙන් කියතයි උඹලා යන්න හදන බුද්ධත්වයේ ලැබුවත් භාවනා කරන්න ඉවර නෑ වැඩ. බුදු වුණාට පස්සෙත් භාවනා කරලා තියෙනවා මේ කරලා තියෙන. ඒ වගේම මහා කාශ්‍යපාදී මහ රහතන් වහන්සේලා මේ අග්‍ර ශ්‍රාවක পদවි ලැබුවට පස්සේ දුතාංග 13ම රැක්කා. ඒක නිසා අපිත් පිළිගන්නවා රහත් වුණාට පස්සෙත් කළ යුතු අත තියෙනවා. බුදු වුණාට පස්සෙත් කළ යුතු අත තියෙනවා. ඒක නිසා මේකෙදි පේන්න තියෙනවා බුදු වුණත් බුදුජානනේ යම් කිසි ප්‍රදේශයකට යම් කිසි ප්‍රමාණයකට ධර්ම ගෞරවය පිළිපීටලා ධර්මයේ ගුරුතන්හි සලසලා වරින් වර වරින් වර ධර්මානුකූල ජීවිත ගතකරනද ගණ්‍යා කෙරෙන් බෙන්ව කුලයා කෙරෙන් බෙන්ව විවේකේ ලැබලා තියෙනවා. ඒක නිසා යම් වෙලාවක කිසිත් වග විභාගයක් නොදන්නා වූ අපිගම අමු ගිහියා අමු කෘතඥයා දැනගන්නවා යම් ආකාරයකට මේ ගිහිකම අමු ගිහිකම අමු පෘ탁 යමකටම තිබුණට අපිට වැඩක් පටන් අරගන්න පුළුවන් ආධ්‍යාත්මික ගමනකට මුල පුරන්න පුළුවන් ඒ මුල පුරන්න ගියාට පස්සේ අපි මේකට නුසුදුස්සෝ අපි පස්පව් කරනවා අමුදරුවන් රකින්නවා යුතුයකම් රාශියක් ඉෂ්ට කරනවා ඒ නිසා අපිට මේක කරන්න බෑ කියලා උඟ වෙලාවට ඒ කණපින්දම් ගන්න. නూరుවැඩි කියන්න පටන් අර ගන්නවා. නමුත් දැන් මේ ඉන්න පිරිස එහෙම පස්සට ගියර් එක දාගත්ත කට්ටිය නෙමෙයි ඉස්සරහට ගියර් එක දාගත්ත කට්ටිය. ඒගොල්ලෝ දන්නෝ අපිටත් තියෙන ඔය හා සමාන යුතුයකම් වගකීම් තියෙනවා. නමුත් මේ යුතුයකම් වගකීම් මැද අපි කවුරු හරි සාංශුද්ධෙන් කායෙන් හරි සාංශුද්ධෙන් අහගත්තොත් ඊ ගාවට මේ යුතුයකම් කරද්දි කළ යුත්ත මොකද්ද කියලා. මේකට කියන කමඨාන කියලා, කර්මස්ථානය කියලා. කළ යුත්ත මොකද්ද කියලා අහුවොත් මේ යුතුයකම් සහිත වගකීම් සහිත අබදරුවන් රකින්න ගෘහස්ත වාසය කර නැත්නම් ඒක කළ හැකි නක්. ඒකෙනත් ඒ කිරීම පමණින් ආර්ය විහාරයේට බ්‍රහ්ම විහාරයේට තථාගත විහාරයටපත් වෙන බව සර්වඥාන්සේ උනන්දු කිරීමේ අදහසින් මෙතෙන්දි මතක් කළා තියෙනවා. හැබැයි මතක තියානින්න ඒ ආර්ය විහාරය බ්‍රහ්ම විහාරය තථාගත විහාරය කියලා කියන්නේ ආනාපාන සතියටමත් නෙවෙයි ආනාපාන සති සමාධියට. ඒ කියන්නේ සතිය තවත් හැඩගැන්විලා, පෙනගැන්විලා, ගොනු වෙලා, පිඬු වෙලා, ගුලි වෙච්ච වෙලා, ඒකෝදි භාවයටපත් වෙච්ච වෙලා, ඒකාග්‍ර භාවයටපත් වෙච්ච වෙලා. ඉතින් අපි මේ උත්සාහ කරන්න හදන්නේ බුදු වුණාට පස්සේ බුදුතුමන් වහන්සේ කරලා දේ කටයුත්ත අපිත් ශක්ති ප්‍රමාණයෙන් කරනවා ඒක උපමාවකට කියන්නේ අපි කුඩා කාලවල සෙල්ලම් ගෙවල් හැදුවා ගෑනුදරු අම්මගේ තාත්තා අම්මගේ සාරිය ඇඳගෙන පිරිඳරුව තාත්තාගේ කලිසම් ඇඳගෙන සපත්තු දාගෙන අර ගෙවල් ඇතුලේ අපි උඹ අම්මා මම තාත්තා ඔයා මල්ලි වෙන්න ඔයා අක්කා වෙන්න කියලා අපි සෙල්ලම් බත් තිබුවා. හැබැයි ටික කාලයක් ගියාට පස්සේ සෙල්ලම් බත නෙවෙයි මේ බෙලි කටු හැන්දට කොස්කොල කොට්ටට ඉතින් ආයුබෝවන් කියලා ඇත්ත සාරිය අඳින්න පටන් ගත්තා. ඇත්ත කලිසම් අඳින්න පටන් ගත්තා. ඇත්තට තාත්තා වෙන්න පටන් ගත්තා. ඇත්තට අම්මා වෙන්න පටන් ගත්තා. අර බැලි කෙලියේදී අපි කෙරුවේ ඉස්සරහට කරන්න තියෙන දේ පෙරහුරුවක්. යෝගාවචරය කියන්නේ බුදුහාමුදුරුවෝ කෙනෙක්ගේ පෙරහුරුවක්. බුදුහාමුදුරුවෝ යමක් කරාද අපි ඒක සෙල්ලංගයක් හදනවා වගේ එකතු වෙලා කටයුතු කරනවා. ඒ විදිහට හරි පැත්තට, සම්‍යක් පැත්තට මේ කරන ප්‍රයත්නය පවා ਸਰවචනාසේ උත්තරම මට්ටමින් සලකනවා ඇත්තටම කියනවනම් බුදුහාමුදුරෝ භාවනා කරන එක නෙවෙයි දක්ෂකම අමු ගිහිය භාවනා කරන එකයි. පුතජනේ භාවනා කරන එකයි. ඒකටයි බුදුහාමුදුරෝ මේ අත දෙන්න බුදු වුණාට පස්සෙත් භාවනා කරා. ඒකල කියනවා මම හිටපු විහාරය ආර්ය විහාරයක්, බ්‍රහ්ම විහාරයක්, තථාගත විහාරයක්, ඒ මොකද ඒක මේ බුදුහාමරගේ ඇඟටවත් ඉඳගෙන ඉන්න ආසනයටවත් උසටවත් නෙමෙයි මේ කියන්නේ. ඒ වෙලාවේදී හිත ඒකෝදි වෙච්ච හැටි. චෛසික ධර්ම ටික එකඟ වෙච්ච හැටි. එකඟ වීම සඳහා ඉස්සරහින් ජගත ආනපානි එකඟ වීමට ආසන්න කාරණා වුණේ සතිය. සානාපාන ඉස්සරහින් තියාගෙන සතිය ඉස්සර කරගෙන ඒ හරහා ලබන සමාධි චිත්තක්ෂණයක් පවා වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ආර්ය විහාරයක් ආර්ය වාසයක් බ්‍රහ්ම වාසයක් නැත්නම් තථාගත වාසයක් කියලා කියනවා. ඉතින් මම හිතුවේ අද දවසේ ධර්ම දේශනාවේදී අපි දැනට දන්න අපි ළඟ තියෙන අඩුම කැඩුම පාවිච්චි කරලා අපි කොහොමද අඩුම ගානේ සුත්තමේ ඥාන මට්ටමේ වෙලා තිබුණොත් හැකියාව තියෙන චින්තාමය ඥාන මට්ටමේ උත්කෘෂ්ඨ මට්ටමින් නැත්නම් ප්‍රත්‍යක්ෂ මට්ටමින් කොහොමද මේ ආනාපාන සති සමාධිය වර්ණගන්නේ කියලා දැනගන්න. ඉතින් අපි ඊයේ මේ ආරි විහාර, බ්‍රහ්ම විහාර, තත්හගත විහාර ගැන කතා කරනකොට චූලසුඤ්ඤත සූත්‍රයෙන් උපමා සංසන්දනය අරගෙන යම් කිසි කෙනෙක් අරණියට යනවයි කියලා කියන්නේ ඒකේනා අර කම්බල්ලන් එළුවන් පිළිබඳව අසහනය මානසික ආතතිය ශූන්‍ය කරගන්නවා අතතිය ශූන්‍ය කරගන්නවා ගැමි ස්ත්‍රී පුරුෂයන්ගෙන් හිත ශූන්‍ය කරගන්නවා ඒව පිළිබඳව හිත කරදර ගන්නෑ මිල මුදල් රත්තරන් දේවල් වලින් හිත කරදර ගන්න නෑ. ඒකෙන් ශූන්‍ය කරගන්න. ඒකල අරඤ්‍ය සංඥාව බොහෝම ඉහලින් අර ගන්නවා. මොකද අරඤ්‍යයට ආපු නිසයි ඒක අගේ කරන නිසා මේ ටික අයින් කරන්න කියලා. ඊට පස්සේ අරඤ්‍යයේ පදියම් වුණාට පස්සේ, පట్టල වුණාට පස්සේ අරඤ්‍ය හිත උබුදුවගත්තට පස්සේ පමනයි කෙනෙකුට ඒ අරඤ්‍ය තුල අරසාකාරීව සුවසේ gedara ගියා වගේ ඇද්දක පියාගෙන පట్టල වාඩි වෙන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් කැලේකට රිංගීම කාමභෝගයට බයලවන එකක්. වනය සුන්දර වෙන්නේ නික්ලේශී රහතන් වහන්සේට විතරයි. වනේ නැත්තම් පල්වරු ඉන්න ව්‍යාලයන් ඉන්න පිශාච ප්‍රේතයන් ඉන්න යක්කුවරක් ගත දන. එතන ඉන්න බෑ හැමෝටම. එතන ඉන්න පුළුවන් වෙන්නේ කාමභෝගියාට යන්නම බය හිතෙනවා. ඒ නිසා අරණ්‍ය ගරු කරන සමාදන් වෙන ප්‍රිය කරන ගතිය අපි සාධාරණීකරණය කරන්නේ අරණ්‍ය ප්‍රතික්‍රීම නිසා එළුවන් බල්ලන් ඌරන් පිළිබඳ ආත්‍යම් පිළිබඳ අසුම් පිළිතුම් පිළිබඳව අසහනේ දුරු කරගත්තා. යමි සංඥාව, ස්ත්‍රී පුරුෂ සංඥාව ඝනතංගනිකාවෙන් දුරු වුණා. ඒ කරදරයින් කරගත්තා. අතරම් මිනිමුදු මැටික් පිළිබඳව අදහස අයින් කරගත්තා. දැන් අරණ්‍ය සංඥාවේ ඉන්නවනම් අර ටික අයින් වෙනවා. ඊට පස්සේ අරණ්‍ය සංඥාවේ සතුට තුළ ගෙදර ගියා වගේ ගතිය තුල, පිරිච්ච ගතිය තුල, සම්පත්‍ති ගතිය තුල, සන්තුෂ්ටි ගතිය තුල පටල වෙලා වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කියලා ගත්තාම එළුවන් බල්ලන්ගුරම් පිළිබඳ ප්‍රශ්නක් නැහැ. ගම්පල තියෙන දරුවන් පිළිබඳව ගන්දරුවන් හෝ ස්ත්‍රී පුරුෂ ප්‍රශ්නක් නැහැ. මිලිමුදල් ප්‍රශ්නක් නැහැ. අරණ්‍ය ප්‍රශ්නක් නැහැ. දැන් තියෙනවා කය කියන එක. මම දැන් මම වෙමි කියන එක. මම දැන් මෙතන කියන වෙහෙස දරතය ඒකේ තියෙන දැවිලි දැවිලි ටික විතරක් තියෙනවා. ඒක අපි බොහොම ඉහළ තියාගෙන ඉන්නවා. මොකද මේ පුංචි දන්න දරතය, පුංචි දන්න දැවිලි දැවිලි, මේ පුංචි දන්න අසහනය නිසා කන්දක සන දුර කරගන්න. ඊට පස්සේ ඒ කය හිත ගන්න පුළුවන් වීම විශාල ජයග්‍රහණයක්. ඒ නිය පිටින් පස් ටිකක් අරගෙන වැලි ටිකක් අරගෙන බුදුහාමුදුරුව අහනවා මහන්නේ මේ පොළවේ තියෙන පස්ත වැඩි එනිය පිට පිට තියෙන පස්ත වැඩි කියලා. ඉතින් සංගරාවසලා කතා කරගෙන ස්වාමීන් වහන්සේ මහ පොළවේ පස් වැඩි නිය පිට පොස්දයි තියෙන්නේ. මේක බුදුහාමුදුරුව සෝවාන් වෙච්චාම ඉතුරු වෙන කෙලෙස් ටිකත් ප්‍රහාණය කරපු කෙලෙස් ටිකක් පෙන්වන්න උපමා පෙන්වනවා. ඒ වගේ මේ කයට හිත ගත්තයි කියලා කියන්නේ දුරුවන් කරන කෙලෙස් ප්‍රමාණය සහ දැනට තියෙන කෙලෙස් ප්‍රමාණය. නැත්නම් දුරුවන් කළ අසහනය සහ දැනට තියෙන අසහනය. දුරුවන් කළ දරතේ සහ දැනට තියෙන දරතේ. දුටුවන් කළ දුරුවන් කළ දැවිලි තැවිලි සහ දැනට තියෙන දැවිලි තැවිලි ගත්තාම අලියක්කට තිබ්බ ඉන්දියාප්පයක් වගේ. ඕක ගණන් ගන්න දෙයක් නැහැ. අයින් ගොඩක් කරදර දෙනවා. නමුත් එන්න තියෙන මහා ලොකු කරදරත් එක බලනකොට මේ කයෙන් එන කරදර කුළුදුලේ වදාගත්ත දරුවට ආදරය කරන්නේ අම්මා වදනකොට දෙන්නේ නැති නිසා නෙවෙයි රිද්දෙනවා. මට මාතෘත්වයේ වෙනුවෙන් ඒක වර ඒක වදනකොට වේදනාව විඳින්න ඕන. මින්දේ නැත්තම් අම්මා කියන්නේ නැහැ. නිසා දරුවට ආදරය කරාට සෙල්ලමක් නෙමෙයි. ඒ වගේ තමයි මේ තමන්ගේම දරුවා වගේ තමන්ගේම කය සුවසේ සමබරව වාඩිලෙන්ට හිත තියාගෙනවා ඒක ඒක දුකක් තමයි. දරුවෝ පැහැදිලිවම කියනවා කය දිහා බැලීම දුකක්. ඝර්ෂණයක්, දැවිල්ලක්, තැවිල්ලක්. නමුත් ඒකෙන් අයින් කරපු ප්‍රදේශය ගැන මේකට වාංගු වෙලා අයින් කරන්න පුළුවන් කන්ද ගැන කල්පනා කළා මේකෙන් සතුට වෙන්නේ කියලා. ඒකල කියනවා මේ කය කියන්නේ රූප ධර්මයක්. මේ රූප ධර්ම වල තියෙන කයක අතරමහා භූතයන් මේක දිහා බලාගෙන ඉන්නකොට එහෙම නැත්නම් කයට හිත අරන ආඩම්බර වෙලා සතුටු වෙලා ඒක ප්‍රමෝදයක් කරගෙන මේක සතියේට නිමිත්තක් කරගෙන සම්පජඤ්ඤයට නිමිත්තක් කරන මේක හොඳට බලනකොට මේ හතරමහා ධාතු නිති සංගණේ පටන් ගන්නවා. හතරමහා ධාතුන්ගේ රංගනයේදී ਸਰවචනාංශේ පැහැදිලිවම සූත්‍රයේ පිටකේ බණවර පේනවා වැඩියෙන්ම සති අඩුගෙනාට ආධුනිකයට පේන්නේ වායෝ ධාතුවේ ක්‍රියාකාරකම් කියන එක ඒක සාමාන්‍ය බුද්ධිය. වායෝ ධාතුලින් කරන්නේ තුඹනවා අකුලනවා චංචල කම්පන. මේ තමයි ඉඳුරන් ඉස්සල්ලාම අහුවෙන දේ. ඒ නිසා කයට හිත යොදාගෙන ඉන්නකොට මම මැරිලා නැති බවට නිින්ද ගිල්ල නැති බවට, ක්ලාන්ත වෙලා නැති බවට ලක්ෂණය තමයි මේකේ පණ තියෙන බවට මොකද්දෝ සංඥාවක් එනවා. එක්ක බිබිනවා කියලා නැත්නම් හුස්ම ඉහළ පහළ යන ක්‍රියාශක්තියක් තියෙනවා. අන්න ක්‍රියාශක්තියට හිත දැම්මයි කියලා කියන්නේ අතරමා ධාතුන්ගෙන් එන ඔක්කොම කරදර වෙනකොට වායෝ ධාතුවේ කරදර ටික විතරක් කරගන්න. අනේ ටිකක් අමතක කළා. ඒක ගන්නේ හොයාගෙන ගිහිල්ලා නෙවෙයි. හරවන කයේ බලන ඉන්නකොට වැඩියෙන්ම ප්‍රකට වෙන්නේ මොකද්ද කියලා දැනගැනීම. ඒකවත් හොයන යන්න යන්න එපා. ඊගාරි හොයන්න ගියොත් අපි ඇටි හැටි බැලීමක් නෙවෙයි වෙන්නේ බලන්න ඕන දේවල් හිතන එකක්. ඒක නෙවෙයි මෙතන විපස්සනාව කියන්නේ. එහෙම කෙරුවොත් සමාධිය ගන්න බෑ. එහෙම කෙරුවොත් ඒක සතියේට වරණගීමක් වෙන්නේ නෑ. සතිය සමාධිය වරණගින්න මතුවෙන්න අරින්ද ස්වභාවයෙන් මතුවෙන්න අරින්ද මතුවෙලා ප්‍රකට දේ බලන්න. අපි සරුවචනාංශයේ මෙතෙන්දී අතරම අතරමැදි වීමක් කරනවා. බලාගෙන හිටියොත් සතිය අඩු කෙනාට ආධුනිකයාට බොහෝ විට දැනෙන්නේ ක්‍රියාකාරකම් ක්‍රියාශක්තිය. ඒකයි වායෝ ධාතුව අපිට ඉස්සලා පෙන්වන්නේ. ඒකයි ආනාපාන ඉස්සරහට ගන්න. ඒකයි යෝ මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේ පිම්බීම හැකිලිම ගත්තේ. දෙකටම කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව. දැන් හතරමහා ධාතුන්ගෙන් එන වෙහස නෙවෙයි බලන්නේ අපි වායෝ ධාතුවේ දෙයි විතරයි. ඉතින් මේට මෙතෙන් දෙනකන් අපි ඒ සාකච්ඡා කරා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් හුස්මට හිත යෙදීම නිසා අතීත අනාගත දෙක අමතක කරන් අතන මෙතන අමතක කරන් අරය මේ අමතක කරන් ඒ හරහා අපි හිතට දෙන සාන්තිය අපි හිතට ලබලා දෙන අශ්‍රශීල ප්‍රමාණ කරන්න බැරි තරම්. නැත්තම් මුළු ලෝකයක් දේවල් කරේ දාගෙන ඔඩොක්කේ දාගෙන දුක් කරදර ගැනීම තමයි පෘථජනගේ ප්‍රධානම යුතුයකම. එයා හිතන එක මානව අයිතිවාසිකමක් කියලා හැම දෙයකම අනේ අනිච්චන් කියලා නිකටල්ලේ තියාගෙන තීන් තැවි තැවි ඉන්නවා. ඒගොල්ලෝ හිතන එක සදාචාරාත්මක වගකීමක් කියලා. අම්මා කෙනෙක් වෙච්චාම ඉතින් දරුවෝ ගැන දැවෙන්න එපායි. හැබැයි දරුවෝ තම්බේකට සලකන්නේ අම්මා දැවෙනවද නැද්ද කියලා. තාත්තලා නම් ටිකක් අඩුයි ඒක. අම්මලා තමයි ගොඩාක් වෙලාට මේ ඕඩුවට ගන්නෙ. ඉතින් ඒක හිතනවා අම්මලා යුතුයකම් කියලා අර එංගලන්තේ ඒ රිට්‍රීට් එක ඕගනයිස් කරන එනෝන මහත්තයා කියනවා ස්වාමීන් වහන්සේ පිරමිඩ සංයෝජනේ 10යි අපිට 11ක් තියෙනවා කියලා. මම මොකද්ද යක්ෂණි උඹට වැඩිපුරලා තියෙන ඇයි chance මේ දරුවන්ට තියෙන කැක්කෝ? පිරමිඩ අතාතලට ඒක එච්චර ඉන්නේ නැහැ. හැබැයි මෑතක ඉඳලා ওই ට්‍රෙන්ඩ් එක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. දැන් තාත්තලත් දරුවන් ගැන හොයද්දී අම්මා පවුලේ වැඩ කරන්න යන ගතියක් තියෙනවා. බටහිර ලෝකේ අම්මා යුතුයකම් වලට එතනදා වැඩ කරන්න යනකොට තාත්තා තමයි වළං හොදන්නේ, කක්කරේදී හොදන්නේ, කෑම උයන්නේ. අම්මා ඉතුරු ටික කරනවා. පොඩි පොඩි පටලවිල්ලක් වෙලා තියෙනවා බටහිර. නමුත් ඒක මේ අවුරුදු 40ක් විතර ඇති වෙච්ච එකක්. ඉස්සර තිබුණේ ඔක අනිත් පැත්ත. මට මතකයි අපේ ලොකු අයියා දුව හම්බ වෙච්ච වෙලාවේ කක්කරේදී හේතුවයි කියලා අම්මා ඇඬුවා. අම්ම කවදාකවත් අපේ පිරිමි කෙනෙකුම වැඩ අරගන්නේ නැහැ. එහෙම කරන්න එපා කියලා. ඊට පස්සේ ලොකෝ ඇ කිව්වා අම්මා අම්මට වැඩක් නැහැ. මගේ අනවිත මං හොදන්නේ නැහැ. කමන්නේ නැහැ. හොදපන්. නමුත් අපිව කරන්න දෙන්නේ නැහැ. ඒක තමයි අපි කරපු වැඩ ටික කියලා ඇඬුවා කක්කරේ හේතුවයි කියලා පොඩිය කිව්වේ. යාගෙම දුවලු. දැන් බටේට පොඩ්ඩක් වයර් මාරු වෙලා තියෙනවා. බටේ නෙමෙයි අපෙන් පිටරට ගිය කට්ටියකෙත් වයර් මාරු වෙලා තියෙනවා. ඒක නිසා ප්‍රශ්න වගේක් තියෙනවා. කෙසේ නමුත් ඒ එන්න තියෙන කරට දා ගන්න තියෙන දහසකොත් දේවල් සදාචාරාත්මක වගකීමක් කරගෙන මේවා ගැන කල්පනා කර කර හිටපු කෙනා. ඇත්තට මේ කෙනාක හිතන්නේ ඒක අනුකම්පාවක් වශයෙන්, යුතුයකමක් වශයෙන්, ආපු එක ඇක්කම වශයෙන්. ඒක ਸਰවඥාන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නමුත් ඒ වෙනුවට ඇසුරු කළ යුතු සත්‍ය පැවැත්විය යුතු අරමුණක් දීලා කියනවා මේක ඉතාමත්ම බරපතල කුසලයක් කියලා. ලොකු පිනක් කියලා. මොකද්ද? මේ උස් තමන්ගේ ඇඟ දිහා බලන ඉඳලා ඒක ඇතුළේ වෙන ක්‍රියාකාරකමට 100%ක් හිත යොදලා අස්පනා අපිට මේ ක්‍රියාකාරකම දකිනවනම් ලෝකේ තියෙන උත්තරම කුසලයි. ඒක පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැත්තේ. ඒක නිසා සතියට දරුවචනසේ දෙන තවත් සමාන්තර වචනයක් තමයි අප්‍රමාදය. බුදු ජානසේ කතා සදාහන් කළ තින කුසල සාචීති බික්කවේ සම්මා වදමානෝ අප්පමානේ සම්මාවදමානෝ වදේ. අප්පමාදේ. මානේ කුසල රාශියක් කියන දෙයක් වෙනවා. පින් මල් මිටියක් වගේ කුසල් මිටියක් කියලා යමක් කියන තේරෙන එකට කියන තියෙන අප්‍රමාදයට තමයි කියන්නේ. ඒ නිසා හුස්මට හිත යොදලා නැත්නම් සතෝව අස්සසති සතෝ පස්ස සති කියලා මේ හුස්මට හිත යෙදුනා කියන්නේ අපි මුළු ජීවිතේම සාක්ෂාත් කරගන්න ලද උත්තරම කුසලය. ඉතින් උත්තරම දක්ෂකම කියලා. කුසලතාවය අපි සාක්ෂාත් කරගන්නවා. ඒක නැත්තම් බුදු කෙනෙක් ඇවිල්ලා මේක කිව්වේ නැත්තම් අපි කවදාකවත් හිතේ කලස් කිරීමේ අරමුණක් විදියට සතියට නිමිත්තක් විදියට හුස්ම ගන්නෑ. අපි ගොඩාක් වෙලාවට බාහිර දේවල් කරන්නේ. අපි ගොඩාක් අර ඇත්තටම කාමයේ දනවන දේවල් පස්සේ දුවන්නේ. දැන් මෙතන බුදු දානහන්සේ Tamanටම නයිසර්ගෙම්ම ලැබිච්ච, උප්පත්තියෙන්ම ලැබිච්ච මේ හුස්ම ටික අරගෙන කියනවා සතිමත් වෙන්න ආශ්වාසය කරනකොට ආශ්වාසය කරන බව දන්නව නම් ප්‍රශ්වාසය කරනකොට ප්‍රශ්වාසය කරන බව දන්නව නම් ඒ කෙනාට සපේලා උත්තර කියන්න පුළුවන් වෙයි ආශ්වාස කරනකොට මේ ලකුණු ටික තියෙනවා ප්‍රශ්වාස කරනකොට මේ ලකුණු ටික තියෙනවා කියලා. එහෙම නැත්නම් විපස්සනා වශයෙන් අපි මෙහෙවීමක් කරනවා හරස්ට්‍රස් නැසීමක් කරනවා උනන්දු කරවීමක් කරනවා යොමු කරවීමක් කරනවා ආශ්වාස ප්‍රශ්වාස දෙක දිහා බලලා ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වෙනස කියන්නේ ඉස්ලාම කියනවා සිරු දෙය අතහැරලා ආශස් ප්‍රසාද දෙක බලන්න. ආ මේ ආශාසය මේ ප්‍රසාසය කියලා පේනවනම් දෙක වෙනස්ද කියලා බලන්නේ කියලා පුළුවන් නම් උසාවියේ කට උත්තරයක් දෙන්න ආශාසයෙන් ප්‍රසාසයෙන් වෙන් වෙන හැටි. මේක විශාල හැබෑ වෙනසක්. හැබෑ වෙනසක ආරම්භයක්. භාවනා කරන උගත් එගේම sannivedana කරන දාන්න. ඇත්තටම නිවන් දකින්න ඕනේ. විශාල පිරිසක් ආශ්‍රය කරපු ගුරුවරු දන්න දෙයක් තමයි කිසිම කෙනෙකුට මේ ආශ්වාසය මේක ප්‍රශ්වාසයෙන් වෙනස් වෙන්නේ මෙහෙමයි මේ ප්‍රශ්වාසය මේක ආශ්වාසය වෙනස් වෙන්නේ මේ ආශ්වාසයෙන් වෙනස් වෙන්නේ මෙහෙමයි කියන එක කියා ගන්න බෑ. ඒ තරම් අපි ඇතුළත දේවල් වලට ගොළුයි. අභ්‍යන්තරය ගැන විස්තර කරන්න ගියාම අනාතයි අපි. අපිට වචන නැහැ. නමුත් ඒක එනකන් ඒ දෙය අතර වෙනස එනකන් ඉදිරි ගමනක් නැහැ. ඒක නිසායි මේ සතිපට්ඨාන සූත්‍රය නැත්නම් මේ චනංගල සූත්‍රය නැත්නම් ආනාපාන සති සූත්‍රයේ සතෝ ආස්ස සති සතෝ පස්ස සති කියලා ඉස්ලාම කියන සියල්ල බැහැර කරලා හිත එක චිත්තක්ෂණයක හරි ඉදිරිපත් කරගන්න වුණට මොන දාලා තියන්න අස්පන අපිට තියාගන්න මේ ආස්වාසි මේ ප්‍රසවාසි ඊට පස්සේ බලන්න මේ අතර වෙනසක් තිබුණට මදි දැක්කට මදි කාටද කියන්න පුළුවන් වෙන්නේ කර්මස්ථානාචාර්යවරට මේක උපෙලා සපෙලා කියන්න පුළුවන්. මේ මේ කියන විදිහට මේකට කියන්නේ පරිච්ඡේද ඥානෙ වෙන්කොට දැකීම. එහෙම නැත්නම් පරිච්ඡේද ඥානය කියලා කියනවා වෙන්කොට දැකීම කියලා කියනවා පෞද්ගලික ලක්ෂණ දැකීම කියලා කියනවා පච්චත්ත ලක්ෂණ දැකීම කියලා කියනවා නයිසර්ගික ලක්ෂණ දැකීමයි කියලා කියනවා මෙතන භාවනාවක් නෑ ආගමක් නෑ Taman දකින්නේ අනික් දේෙන් වෙන්කොට කියන්න පුළුවන් ශක්තිය ඉදිරි දිග යන ගමනකට ලොකු පෙරහුරුවක් වෙනවා. මේකෙ මෙන්න මෙතන තියෙන සංකරතාවය සංකීර්ණතාවය පොඩ්ඩක් විස්තර කරලා දුන්නොත් විපස්සනාවට ලැබී විමසුනුවනට ලැබී ධම්මවිශේෂ සම්බොජ්ජංගයේ ඇති තමන් ගැනම තමන් ස්වයං වේශණයකට කැමති කෙනා මේ වගේ දෙයකට මෙහෙවනවට කැමති. සමතේට ලැබී එහෙම නැත්නම් මේක විස්තර දකලා නැතුව කියාගන්න බැරිකම නිසා වෙහෙසටපත් වෙන කෙනාට මේක නැවත නැවත කියපන් කියනකොට එයා හිතනවා ආනපානෙ මට ගැලපෙන්නේ මට බෑ මං දාලා යනවා. ඒක නිසා මේ ආස්වාද ප්‍රසවාස භාවනාව ආනපනසති භාවනාවේදී සතෝ අසසති සතෝ පස්සසති කියන තැනදීම සමහරු ඒක කියාගන්න බැරි නිසා හුස්ම මලට හුස්ම දිහට යන්නේ නැහැ. හුස්මට හිත ගියත් මේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි කියලා වෙන්කොට දැනගන්න බෑ ඒක. මේක ප්‍රස්වාසේ ආස්වාසේ නෙවෙයි කියලා වෙන්කොට දැනගන්න බෑ. ඒ මැදිවට දැනගත්තත් කියන්නත් බෑ. ඒ නිසා මෙතන ඇතුළත තමන් අවබෝධ කිරීම සහ පිටතට ඒක ප්‍රකාශ කිරීම කියන දෙකේදී යෝගාවචරයට විශාල අභියෝගයක් එහෙම නැත්නම් විශාල තීක්ෂණ සියුම් ප්‍රනීත භාවයක් ඇති කර දීම සඳහා කර්මස්ථානාචාර්යවරු විශාල ආත්මෝපදේශ රාශියක් සකස් කළා තියෙනවා යෝගාවචරය කොහොම හරි උනන්දු කරවලා දැක්කට මදි දැකපු දෙයක් කියන්න ඕනේ හොඳ වෙලා මදි හොඳ බව පේන්න ඕනේ මේ උසාවියේ සාධාරණ ඉෂ්ටලා මදි සාධාරණ බවත් පේන්න තියෙනවා නීතිය දන්නේ නැති කෙනාටත් පේන තියෙනවා. නඩුකාරට විතර සාධාරණ දැනුමට වැඩක් නැහැ. නඩු නීතිඥයන්ට සාධාරණ දැනුමට නීති දන්නේ නැති මිනිහට සාධාරණ දැනෙන්න ඕනේ. හොඳ වුණාට පස්සේ හොඳ බවක් පේන්න ඕනේ. දැක්කට මැදි දැක් බවක් කියන්න ඕනේ. මේ දෙක අතර තමයි සම්මා සම්බුද්ධත්වයන් වහන්සේ සහ පච්චේක පුත්‍ර ජානනාථය අතර වෙනස. පච්චේක පුත්‍ර ජානනාථය සියල්ල දකිනවා කියලා දෙන්න දන්නේ නැහැ. ඒක නිසා ඉංග්‍රීසියෙන් කියන්නේ ගොළු බුද්ධා කියලා. පච්චේක පුත්‍ර කියන්නේ ගොළු බුද්ධයි කියලා. ඇත්තටම දකින. ඒ නිසා අපිට පුංචි කරලා සලකන්න බෑ. අපිට බාහිරයි අපි වගේ නිකන් නරපණුවෙකුට සම්මා සම්බුදුරජාණන්සේට විදිහ පසේ බුදුරජාණන්සේ හීනයි බලයි කියන්නේ. මම මේ පෙන්වන්න දන්නේ මේකේ වෙනස දැක්කට කියන්න පුළුවන් ගතිය ගොක් වෙනසක් ඇති කරනවා. ඒක නිසා භාවනාවේදී අපි අත්‍තරම ධර්ම දේශනාවෙන් පස්සේ අද අපි එකතු වෙනවා මුදු කමඨාන් සුද්ධ කිරීමකට. අපි උත්සාහ කරන්නේ මේ පැත්තට හිතේ මෙතුආකල් කවදාකවත් ක්‍රියාත්මක වෙන්නේ නැති ස්නායු වගයක් පද්ධති වගයක් ක්‍රියාත් කරන්නේ. කිසිම කමකට නැති දෙයක් ඉදිරියට අරගෙන හුස්ම කියන ඒක දිහා සියලු ගෞරවයෙන් සියලු වැඩ බහා තබලා ඒක දිහා බලලා ඒක ප්‍රකාශ කිරීම මං කරන ලොකුම වැදගත්ම අත්ත කුසලය. එහෙම නැත්නම් මම කරන ලොකුම අත්ත සිද්ධිය කියලා හිතලා බුදුහාඳුර ඉදිරියට කියනවා වගේ උසාවියක විචුගුරුව නැගලා කියනවා වගේ මම ආශ්වාසය කරනකොට මම ආශ්වාසය කියලා මෙනෙහි කරා. හිත මෙහෙවුවා. මට ආශ්වාසය වෙන්නේ මෙහෙමයි. ඊට පස්සේ ප්‍රශ්වාසය මතුණා මම ප්‍රශ්වාසය ටික මෙහෙවුවා. මෙනෙහි කරා, සලකුණු කරා, සලක්ෂණය කරා. මට ප්‍රශ්වාසය වෙන්නේ මෙහෙමයි කියලා. මේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කළ දැනගන්න පුළුවන් නම් අර කඳවුරට හිටපු අපේ ප්‍රේමචරි ස්වාමීන් වහන්සේ කිව්වේ භාවනා ජීවිතෙන් 50ක් ඉවරයි. තමන්ගේ මුළු මේ ගැඹුරු භාවනා ක්‍රමෙන් 50ක් ඉවරයි. කර්මන මොකද්ද කියන්න පුළුවන් නම් ඒක මෙනෙහි කරා නම් මෙනෙහි කරුවට පස්සේ වැටුනේ කොහොමද කියන්න පුළුවන්. ඊට පස්සේ ආරමුණ කිව්වම සාමාන්‍යයෙන් ආස්වාද ප්‍රසවාස පිම්බීම හැකිලිම වම දකුණ කියලා මේක හැම වෙලාවෙම පළු දෙකක් නේ තියෙන්නේ. ඉතුරු පළුවට හිත යන්නේ මගේ ඕනවට නෙවෙයි. ආස්වාද ප්‍රසවාසයට මාරු වෙන්නේ මට ඕනවට නෙවෙයි. ප්‍රසවාසයට යනකොට ආශ්වාසයේ 100ක් අමතක කරන්න. ප්‍රසවාසයට 100 100ක් හිතේ දානවා. දැකලා ඉවරලා ඒක දිහා බලලා ඒක මෙනෙහි කරලා. ආවම දැන් ඉන්නේ ප්‍රසවාසයේ ආශ්වාසයේ නෙවෙයි කියලා දැනගන්න ඕනේ. මෙන්න ප්‍රසවාසයේ මට වැටෙච්ච ඇති. මේ දේ කියන්න පුළුවන් නම් මේ මනුස්සයාට ওই ඉදිරියේ තියෙන විපස්සනා ඥාන, ඒගොම ਸਰවචනanse දේශනා කරලා තියෙන දේශනා විලාස, එක එක ගුරුවරු උගන්වන දේවල් පිළිබඳව හංසයේ වතුරෙන් දිය අකිරෙන් දිය වෙන් කරගෙන බොන්නාසේ ඕන දෙයක් මොන જાති කවුරු කතා කරත් ගත යුත්ත මේකයි හල යුත්ත මේකයි කියලා තේරෙනවා මේ දේ තේරෙන්නේ නැත්නම් අලකොළ මීනකොළ පටලවා ගත්තට පස්සේ කතා කරන හරියක් ගම්මැදි හැලි විතරයි අදාළ දේ නෙමෙයි එනිසා මම කියන්නේ මේක වැදගත් නමුත් සමහරෙකුට මේක බරක් සමහරු දමල ගහලා යනවා යන්නේ අම්මේ අම්මේ භාවනා කරන්න ගියාම නිවන් දකින්න ගියාම ඔච්චර අමාරුද කියලා මේ දමල ගහලා යනවා යන්න මේක කියන්නේ මොනවත් නෙවෙයි. ඔබ දකින්නේ ඇති හැටියට දැකපන් ඇති හැටියට කියපන්. අතිශෝක්තිය බලන්නත් එපා අතිශෝක්තිය කියන්නත් එපා. වැඩිපුර જાති කියන්නත් එපා අඩුපුර කරන්නත් එපා ඇත්ත ඇති හැටියට කියපන්. ඒකේ පල්ලවෙනිම දේ තමයි සතෝ වාස සති සතෝ පස්ස සති. මෙන්න මේ විදිහට අපි ඉදිරිපත් කරගන්නාලද යම් අරමුණක්. යෝගාවචරයට ඉදිරිපත් වෙච්ච වෙලාවේදී අස්පනා පිට ආපු වෙලාවේදී මුලිච්ච විච්ච වෙලාවේදී සතිය පිහිටපු වෙලාවේදී අප්‍රමාද වෙච්ච වෙලාවේදී මෙන්න මේකටයි මම මුණ දීලා ඉන්නේ මේක මට වැටහෙන්නේ මෙහෙමයි ආ එතකොට ඊගාවට අනෙක් පළුව එනවා ආ මම දැන් මුණ දීලා තියෙන්නේ මේකටයි මට මේක වැටහෙන්නේ මෙහෙමයි කියලා කියන්න නම් අරමුණේ පැතිකඩ තුනක් ඒ වෙනකොට යෝගාවචරයව වශී කරගෙන තියෙනවා මේ පැතිකඩ තුන අහනකොට Tamanටම Taman විනිශ්චය කරගන්න පුළුවන් වෙයි. එකක් තමයි මම දැන් ඉන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ හරකම් බල්ලන් එළුවන් ඌරන් කරන කල්පනා කරමින් නෙවෙයි. මම ඉන්නේ ආශ්වාසයේ මම ඉන්නේ ගන්දරුවන් ගැන යමි අම්මල තාත්තලා යන පිටුම ගැන හිතමින් නෙවෙයි. මම ඉන්නේ රත්තරන් මිනිමුතු මිලිබඳ බුදුලේ ගැන හිතමින් නෙවෙයි. මම ඉන්නේ අරණ්‍ය ගැන හිතමින් නෙවෙයි. මම දැන් ඉන්නේ කය ගැන හිතමින් නෙවෙයි. මම දැන් ඉන්නේ ආනාපානේ කියන එක දන්නකම ඉතාම වැදගත්. අරකේ නෙවෙයි කියලා දන්නේ. ඒක පළවෙනි කාරණා. දෙක මට ආශ්වාස ප්‍රශ්වාස අත්විඳින්න නම් ඒක ශරීරේ කොහේ හරි තැනක ගැටෙන්න. ශරීරේ පුරාවට ආනාපානේ තේරෙන්නේ නැහැ. තේරෙන ප්‍රධාන තැන මර්මස්ථානේ වැඩියෙන්ම දැන තැන මෙතකයි කියලා කරලා කරලා කරලා පුරුදු කරලා පුරුදු කරලා යාළු වෙලා යාළු වෙලා දැනගන්න ඕනේ මෙන්න මෙතනයි හුස්ම ගැටෙන්නේ කියලා. ඒ නිසා ඒ හුස්ම ගැටෙන තැන දැන ගැනීම අර විදිහේ පිවිතුරු පිරිසිදු කට උත්තර සැපීමේ දෙවෙනි උපමානයි. තුන්වෙනි එක තමයි අපි දෙවෙනි කර නිදර්ශනය කරගනිමු. මට පේන්නේ උඩුතොලේ කියලා හිතමු. නැත්නම් නාසිකාග්‍රය කියලා හිතමු හුස්ම වැටෙන්නේ. එතකොට නාසිකාග්‍රයේ ආශ්වාසය වැදෙනකොට කොහොමද දැනෙන්නේ? ප්‍රශ්වාසය වැදෙනකොට කොහොමද දැනෙන්නේ? මේ දෙක අතර වෙනස මොකක්ද කියන එක තුන්වෙනි කාරණාව. ඒ නිසා ආහනපඩේ පැතිකඩ තුනක් තියෙනවා. සමහරු පෙර භාවනා කරුඹ පිං ඇතියත් අඬ මේව බොහොම ප්‍රකටව පේරෙනවා. සමහරුන්ට මේ ආත්මයෙන් පටන් ගත්ත කෙනෙකුට නම් තුනම වැටෙන්නේ නැහැ. ඒ වුණාට ප්‍රශ්නයක් නෑ. අඩු ගන්න පළවෙනි එක තියෙනවා. මම ඉන්නේ හරකම් බල්ලන් එළුවන් ගැන කල්පනා කරමින් නෙවෙයි. මම ඉන්නේ ස්ත්‍රී පුරුෂයන් ගැන කල්පනා කරමින් නෙවෙයි. අතරම් මිනිමුතු ගැන කල්පනා කරමින් නෙවෙයි. අරණ්‍ය ගැන කල්පනා කරමින් නෙවෙයි. මම ඉන්නේ හුස්මේ කියන එක දන්නවනම් භාවනාව පටන් ගන්න තියෙනවා. ඒ හුස්ම මේ හුරන් රැල්ල නැත්නම් අපි කියන වායෝ පොට්ටහබ ධාතුව පිරිමැදෙන්නේ හැපෙන්නේ දැරෙන්නේ දැනෙන්නේ ඇඟේ කොතනද කියලා දැනගන්න පුළුවන් නම් නිකමට නිකන් ලාවට කියන්න පුළුවන් දැන් මේ යෝගාවචර විපස්සනාට බරයි. යම් කිසි කෙනෙකුට හුස්ම දැනෙනවා හැබැයි හැපෙන තැන දැනෙන්නේ නැත්නම් පොඩි ගෙස් එකක් කරන්න පුළුවන් මෙයා සමත යෝගාවචරය කියලා. මේක හැබැයි ලොකුවට අල්ලන්න යන්න එපා. මම මේ දල අදහසක් දෙන්නේ. ඒකයි ගුරුරු ගෙන කට උත්තරය අහලා මේ යන්නේ සමතද විපස්සනාට කියලා දැනගන්නේ හුස්ම හිත හිටිනවා හැබැයි යාට හැපෙන තැන පේන්නේ නැහැ. ආශ්‍රව ප්‍රසවාස වෙනස ගැටෙන්නේ නැහැ. විපස්සනාට බර කෙනා පෙරගෙන ආපු ඒ උපනිෂ්ඨ සම්පatti තියෙන කෙනාට හුස්ම ගන්නකොට මේ තුන් පැතිකඩම පේනවා. මම ඉන්නේ ආනපන බව දන්නවා. හැපෙන්නේ උඩුතලයේ හෝ නාසිකාග්‍රේ බව දන්නවා. මට ආශ්වාස ප්‍රශ්වාස වෙනස් මෙමය කියලා කියන්න පුළුවන්. අන්න එවැනි කෙනෙකුට භාවනා 50ක් ඉවරයි කියලා මේ මෙතරි අපේ ස්වාමීන් වහන්සේ කියපු කතාව බොහෝ වැදගත්කමක් තියෙනවා. අවුරුදු 3කට වැඩි කාලයක් බුරුමේ හිටියා. ඒකෙන් අවුරුදු දෙකක් විතර කමඨාන් සුද්ධ කරනකොට අහගෙන හිටියා. එතකොට මට තේරෙන්න පටන් ගත්තා මේ කමඨාන සුද්ධ කරන ස්වාමීන් වහන්සේ ආ කියන කෙනා ගෑණියක්ද පිරිමිද්ද කියන බලන්න යන්නේ නෑ කොච්චර කල් භාවනා කරාද කියලා වැඩකුත් නෑ හරියටම කියන්න පුළුවන් නම් මම භාවනා කරන බිම්බීමේ හැකලීමේ හෙදි කරන්නේ ඒක මේ පිම්බීම ගැන කතා කරන්න මට පිම්බීම වැටෙන්නේ මෙහෙමයි ඊට පස්සේ මේ හැකිලිය මම මෙනෙහි කරන්නේ මෙහෙමයි වැටෙන්නේ මෙහෙමයි කියලා කියන්න පුළුවන් නම් මූණ දිහා බලනකොටම පේනවා ලොකු sannivedanayak වෙනවා ඒ ස්වාමීන් ඊට පස්සේ හරියටම චරිතය දැනගෙන කේන්දරය දැනගෙන නැකත සුද්ධ කරලා දෙන්නා වගේ මෙහෙවනවා. ඒ දේ කියන්නේ නැතුව මම ඇවිල්ලා ඇමරිකන් ජාතිකෙන් මම ප්‍රොෆෙසර් කෙනෙක් මම පුරුදු කරලා තියෙන මෙන්න මේ ශාස්ත්‍රය මම එනකොට මට බඩ එකක් හැදෙනවා මට ඊ රෑ මං කෑවේ පතෝල මට ඒක ලුණු තිබුණේ ඉතින් කයි වර්ගෙලකල ඉනකොට හයිරොට එහෙම නින්දා කියලා වැඩ නැහැ ප්‍රොෆෙසර් තියා මොනවා වුණත් කතා කරන්නේ වල්පල් නම් නරියයි බල්ලයි කතාව නම් ඒ සයඩෝ කියනවා මම මයෙන් අහනකොට තේරෙනවද මේ මිනිස්සු කවදාද පොයින්ට් එකට කතා කරන්න දන්නේ කවදාකවත් නඩුවට දාලා නෙමෙයි කතා කරන්නේ ඒ නිසා අපි කාමර ගානේ පෝස්ට් එකක් ගැහුවා අපේ මේ කමටහන් සුද්ධ කරන short to the point කතා කරනකොට හරියට අදාළ කාරණාවට සම්බන්ධව කතා කරන්න අනික් වෙලාවල් කරලා සායදුක කාලේ නාස්ති කරන්න එපා හැබැයි අහගෙන ඉන්නකොට තේරෙනවා අපි යන්නේ කොයිද කියලා ඇහුවොත් කියන්නෙම මල්ලේ පොල් කියලා තමයි. අද මේ මෙච්චර දියුණු sannivedana යුගයක ඇයි මේ තරම් යුද්ධ? ඇයි මේ තරම් ආර්ථික වැරදිලා මේ විසම පාවිච්චි වෙන්නේ? ඇයි මේ තරම් දැන දැන මේ පෘථිවිතලේ රත් වෙද්දි මේ මහ කෙලව කෙලිකාරින් මේක නැතර කරන්න බැරි sannivedanaයක් ඇත්තේ නැහැ. ඒ මොනක්වත් නැති උනත් අලුත්ම ස්නායු පිළිබඳව විශේෂඥෝ කියන්නේ අපි මොලේ දකුණු පාර්ශවයේ වම් පාර්ශවයත් එක්ක කවදාවත් කතා කරන්නේ නැහැ. අපේ මොලේ පළු දෙකක් තියෙනවා. මොලේ වම් පොළේයි දකුණු මොලේයි කියලා. වම් මොලේ හරිම තාර්කිකයි. හරිම ඔලමුලයි. තර්කයට බරයි යටපත් කරගෙන අඹාගෙන ඉදිරියට යන ගතියක් තියෙනවා. දැන් කවදාවත් సౌందර්යය ගැන කතා කරන්නේ නැහැ. සමස්තය බලන්නෙත් නෑ වෙලාවට තුදෑරගත කඩාගෙන ගියා. දකුණු මොලේ අරිම సౌందర్యාත්මකයි සියල්ල සමස්තයක් වශයෙන් කල්පනා කරන්නේ කවදාවත් රණ්ඩුවට යන්නෙත් නෑ ඒ නිසා හැමදාම රණ්ඩු කරන වම් මොලේට යටත් වෙලා ජීවත් වෙනවා. ඒ නිසා කවදා නිවන් දකින්න බෑ. නිවන වගේ සමස්තයේ තියෙන දකුණු මොලේ අපි ලද්දා ඉඳලා අවුරුදු 120ක් මේ මොලේ පාවිච්චි කරත් ඒ පැත්ත අත ගාලවත් නැහැ. මේ මොලේට කතා කරලවත් නැහැ මොකද අපි තර්කෙට ඔප්පු කරන්න පුළුවන් දේවල් වලට, ගහපා දෙන දේවල් වලට, ඊ කඹාගෙන යන දේවල් වලට, මාන්නක්කාර දේවල් වලට, තණ්හා ජනක දේවල් වලට, සක්කාය දිට්ඨි ජනක දේවල් වලට වැඩ කරන්න කරන්න කරන්න වම්මලේ වැඩ කරන්න පටන් ගන්නවා. ඒක නිසා කවදා හරි අපිට වම්මලේ දකුණු මලේ සමබර වෙච්ච වෙලාවක ඔන්න නිවන් දැක්ක කීයේ. ඔන්න කීයකි මධ්‍යම ප්‍රතිපදාව වැටුණායි. ඉතින් අපේ නම් ඇත්තටම මේ නිකන් අපේ පුතජන නැත්නම් අපි කියමු අමු ගියෝ කියලා එහෙම නැත්නම් අපි කියමු පුතජනෙක් කියලා දකුණු මොලේ වැඩ කරන්නේ වම් මොලේ විතරයි වැඩ කරන්නේ. දේශපාලනඥයගේ දෙකම වැඩ කරන්නේ නැහැ කියලා කියනවා. දෙකම ෆ්‍රෙෂ්. ඕන දෙයක් ප්‍රශ්න කචා සෙක්‍රටරියට තමයි කියන්නේ. මොනම දෙයක් පාවිච්චි කරන්නේ. එසේ මැරුණාට පස්සේ ගන්නව නම් ගන්න දේශපාලනඥයගේ මොලයක්. රම් බ්‍රේන් මාරු කරන්න යනවනේ මොකද අලුත් පිට තියෙනවා. අත්ත පහක වැඩක් ගන්නෑ. සෙක්‍රටරියට කතා කරලා කියනවා මේ වැඩේ කරපම් මේ වැඩේ කරපම් සලකා බලන්නම් කියනවා විතරයි. අපිත් වන් දකුණු උලේට වෙලා තියෙන දේශපාලනඥයන්ට වෙච්ච දේ. මේක අවදි කරන්න නම් වැඩ ගන්න නැති මේ සර්කිට් එක අවදි කරන්න ඒකට නියුරොබික්ස් කියලා කියනවා ක්‍රියාකාරකම් වගේක් තියෙනවා. ඒ ක්‍රියාකාර තමයි කිසිම වැදගමක් කර නැති කිසිම වැදගත් නැති ලාභයට සත්කාරයට සම්මාන සීලෝකයට අදාළ නැති කාරණාවක් අරගෙන ඒක ඉතාමත්ම වැදගත් දේ විදිහට ඒක පිළිබඳව මේ විස්තර හොයනවා. ඇයි බුද්ධ ගෞරවය ධර්ම ගෞරවයෙන්, සංඝ ගෞරවයෙන්. එතකොට ආර්ථික විද්‍යාව පැත්තකට යනවා. දේශපාලන විද්‍යාව පැත්තකට යනවා. සමාජ විද්‍යාව පැත්තට ගිහිල්ලා කවදාකවත් වැඩ කරපු නැති සර්කිට්ස් වගේක් වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා කොයි වෙලාවක හරි කාට හරි මේ ආස්වාසය මං ආස්වාසය කියලා මෙනෙහි කරා. එතකොට මට ආස්වාසය සීතලට පීඩාගෙන යනවා දැනුණා. දැන් මොන ප්‍රසවාසය ආව මම ඒක ප්‍රසවාසය කියලා මෙනෙහි කරා. ඒතකොට මට උණුසුමට පහළට යනවා දැන්නවා කියලා දැනෙන්න පටන් ගන්නකොටම ඇඟ වෙවුලන්න පටන් ගන්නවා. ඇඟ පුරා කූඩල්ල දුවන්න පටන් ගන්නවා. ඇඟ පුරාම පුපුරු ගහන්න පටන් ගන්නවා. ඒ මුලේ අර වැඩ කරපු නැති අලුත් ස්නායු පද්ධති වැඩ කරන්න යනකොටම මේ ඇඟේ පරිපාලනය එන්න එන්න ගිහින් පටන් ගන්නවා. කොච්චරද කියනවනම් යෝගාවචරයට බෙල්ල කඩා වැටෙනවා. ආශ්වාස ප්‍රශ්වාසයේ පෙනුනට එපා වෙන්න පටන් ගන්නවා. මම ඉඳගෙන ඉන්නවද නැද්ද කියන්න දන්නේ නැහැ. මේ පැත්ත රත් වෙනවා මේ පැත්ත සීතල වෙනවා මේ පැත්තෙන් ආලෝක පේනවා මේ පැත්තෙන් ශබ්ද ඇහෙනවා මේ පැත්තෙන් ගඳ දැනෙනවා මේ පැත්තෙන් රස දැනෙනවා ඉතින් යෝගාවචරයට දැන් හරියට මේ තොරණක් දිහා බලා ඉන්නා වගේ තොරණ කොයි එක බලන විශාල බල ප්‍රමාණයක්පත් වෙනව නෙවෙනවා කොතෙන්ද අවධානය යොමු කරන්න ඕනේ කියලා අර මෙතෙක් කියලා ආනාපානයේ හැපෙන තැනටම අසර්වසස් දෙක බලන මට්ටමට දැක ගන්නාසුළු මට්ටමට එකලස් වෙච්ච ගමන එකලස ඉන්න එක චිත්තක්ෂණයකින් ලක්ෂ කෝටි වාරයක් වරද්ද වරද්ද යනකොට එකලස් වෙන්න පටන් ගන්නකොටම සර්වඥන්සේ සඳහන් කරනවා දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රස්සං වා දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. ඊට තේරෙන්න පටන් ගන්නවා ඉඳගත් අලුතම හුස්ම රැල්ල ඡණ්ඩයි පරුසයි ගොරෝසුයි දිගයි හොඳට වැඩේ. දීර්ඝ ආශ්වාස දීර්ඝ ප්‍රශ්වාසයේ තේරෙනවා. මේක ලාභයි. යෝගාචරයට හොඳයි. නමුත් අර විදියට අරමුණට මෙල්ල වෙච්ච ගමන් අරමුණ කිව්වට මේකේ පළු දෙකක් ආනස් ආස්වාස අරමුණ ප්‍රසවාස අරමුණ මේකට එල්ල වෙච්ච ගමන් මේ ඔක්කොගෙම සංහිඳියාවක් ඒකට පස්සද්දි කියන එකත් ඉස්සරහට සඳහන් වෙනවා සංහිඳියාවක් එන්න පටන් ගත්තාම ආශ්‍රද ප්‍රසවාසයේ සියුම් වෙනවා කියන එකයි මේක සාමාන්‍ය සිංහල භාෂාවෙන් කියන්නේ යෝගාවචරය භාවනා නොකරපු කෙනෙක් නම් බණ නාහපු කෙනෙක් නම් අසුවිරු ඥාන නැත්තම් එයා බලාපොරොත්තු වෙන්නේ එnde එnde එnde එnde ආනබන ප්‍රකට වෙයි එnde එnde එnde එnde ආනබන ගොරෝසු වෙයි එnde එnde එnde එnde ආනබන විස්තර වැටෙයි කියලා. ඒකට හේතුවක් තියෙනවා මොකද ආනාපානයේ ඇර ලෝකේ තියෙන සියලු අරමුණු ඇසුරු කරන්න කරන්න ප්‍රකට වෙනවා. ආනාපානයේ පමණක් ඇසුරු කරන්න කරන්න සිුම් වෙනවා. ඒක නිසායි සරුවචනසේ ආනාපාන සති සූත්‍රයේදී සඳහන් කරන්නේ නාහම් භික්කවේ මුට්ටස්සතිස අසම්පජානස්ස ආනාපාන සති සමාධින් සම් ආනාපාන සති භාවනං වදායි. මහණේ මුඩ වූ සතියක් ඇත්තා වූ. ඒ කියන්නේ මොට්ට සතිය කියලා අපි සිංහලෙන් කියන්නේ අසම්පජානස ඥානේ සියුම් නැති කෙනාට මම ආනාපාන සති භාවනා රෙකමන්ඩ් කරන්නේ මොකද ඒක අල්ලගත්ත පස්සේ එන්නෙන් ආඳගේ වැලිගේ වගේ සියුම් වෙන්න පටන් ගන්නවා. අනිකුත් සියලුම අරමුණු ගොරෝසු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක විස්තර කරන අටුවාචාර්යන් වහන්සේ විනය පොතේ මේ විස්තරය තියෙන්නේ පස්සේ විසුද්ධි මාර්ගයට තරම් තියෙනවා. ගාහන්තරකට පාරක් ගැහුවට පස්සේ ගහනකොටම එන ඩෝං ගාන සද්දේ එන්නේ එන්නේ කිංකිණි නාදී අඩු වේගන අඩු වේගන අඩු වේගන යන්නේ ආන්නේක තමයි ආනාපානෙ දියුණුව කියන්නේ. එන්න එන්න එන්න එන්න සිුම් වෙනවා. එතකොට මේ යෝගාවචරය ඒකට එල්ල වෙලා ගියේ නැත්තම්, ලෑස්තිලා ගියේ නැත්තම් එයා වෙන සද්දයකට අතහැරලා දාලා අරක අර ගෙවිගෙන යන සද්දේ බොහොම ඉක්මනට අතහැරලා හිත අන්‍ය විහිද කරගන්නවා. ඒ ඒ පොතේ තියෙන එක කියවන්න ඉස්සලා මම කමට අහන් දෙනකොට කියන්න පුරුදු වෙලා තිබ්බේ. මේ අපි ඉන්න හරිය එයාපෝට් එකට ගිහින් හරියට අහසෙන්තරය යනවා. මොකද්ද මන්දට මගේ ආසාවකුත් තියෙනවා ආසයන්තර බලන්න. ඉතින් මම කරන්නේ ආසයන්තරක් කරනකොට ඈතට යනකම් බලන්නේ. ඉතින් ආසයන්තර Taman ළඟින් යනකොට හරි ගොරෝසුයි, හරි සද්දයි, හරි ලොකුයි. ඕනේ නම් චීන කන්නඩියක් දාලා බැලුවොත් අහවල් කම්පැනි කියලා කියයි. ඈතට යන්න යන්න යන්න සද්ද අඩු වෙනවා, ප්‍රමාණය අඩු වෙනවා, වේගය අඩු වෙනවා. ඔක්කොම ගෙවම් කරගෙන ඒකම බලන්න හිටියොත් චිත්තට යනකම් බලතෑයි. ඒ වෙලාව වටපිට බල බැලුවොත් පේන්නේ නැහැ. ඉතින් ළඟින් ඉන්න කෙනෙකුට අන්නතන ආසන්තරක් කරනවා කියලා එයාට පටන් ගන්න බෑ එතන. ගොරෝසු තැනින් පටන් අරගෙන එහෙම ගෙවෙනකම් බලාගෙන ගියොත් තීරණ පටන් ගන්නවා ගහක් යාපැත්තෙන් ගියත් බලාකුලක් යාපැත්තෙන් ගියත් මෙතනින් ගියා නම් මෙතනින් එන්න පුළුවන්. හැබැයි ඒකට අර අඛණ්ඩ භාවය අවශ්‍යයි. ගොරෝසු තැනින් අල්ලගෙන ඒක දිගට පාත්ගෙන යන්න. ඒක කරන්න බෑ ආනාපානයට ප්‍රමුඛ ස්ථානෙ දුන්නේ නැත්නම්. ලෑස්තිලා ගියේ නැත්නම්. මේ බණ දන්නේ නැත්තම්. ඒක නිසා ලක්ෂ වාරයක් අපි සමානට අනේ මට ආනපානේ හරියන්නේ මට සතිය නැහැ. මේක කැඩෙනවයි කියලා අපි අපිට දෙස් දී ගන්නවා. ඇත්තටම දියුණුවකට මේ දෙස් දී ගන්න. භාවනා ජීවුණක් වෙනකොට ආනපානේ සිම් වෙනකොට එයා හිතන මගේ සතිය කඩලා ගිහිල්ලායි කියලා. සමාධිය කඩලා ගිහිල්ලායි කියලා. ඒ මොකද හේතුව ඒක සපේලා කමඨාන් සුද්ධ කරනකොට කියන්න දන්නේ ඒ වෙනුවට හිත ට්‍රික් එක සෙල්ලම් කරනවා නින්දට වටනවා. අරමුණේ සියුම් වේගන එනකොට කෙටි වේගන එනකොට සංසිද්ධිකන එනකොට හිත අර වගේ ස්නායු සම්බන්ධ ඒක්‍රියාකාරකම් කරන වෙනුවට එයා ලූටලා ගිල්ල නිින්නකට වට ගන්නවා. ඉතින් යෝගාවචරය හිතන්නේ මට ආනාපාන කරනකොට නිින්ද යනවා. එහෙම නැත්නම් නොපෙනී යනවා. එහෙම නැත්නම් මගේ සතිය ගන්නවා. එහෙම නැත්නම් මගේ සමාධිය ගන්නයි කියලා Tamandම දිස්ති ගන්නවා. ඒක ඒ විදිහට මට මෙහෙම හිතෙනවයි කියලා කමටහන් සුද්ධ කරනකොට කියන්නේ ලැජ්ජයි. එයා හිතනක මගේ පුද්ගලික දෝෂයක් කියලා. නමුත් අටුවාචාරින් වහන්සේලා සරුවචන් වහන්සේ හරියට උත්සාහ කරලා තියෙනවා. මෑතකදී මම දැක්කේ අපේ අපවත් වෙච්ච ලොකු ස්වාමීන් වහන්සේ තමයි උද්දුම විදිහට පොත් ලියමින් බණ කියමින් විස්තර කරලා දෙන්න පටන් ගත්තා. ආනාපාන කරගෙන යනකොට වෙන දේ කියපන් හිතන්න යන්න එපා විනිශ්චය කරන්න යන්න එපා වසංගන්න එපා වෙන දේ වෙන හැටියට කියන්නේ. ඒක නිසා හැම වෙලාවෙදීම ඒ පොත් ලියනකොට යම් කිසි කෙනෙකුට වාර්තා වුණොත් ස්වාමීන් වහන්සේෙන් බලාගෙන ඉන්නකොට මම දන්නේ මට දන්නේම නැතුව නිින්ද ගිහිල්ලා මම ආයෙසරක් ඇවිල්ලා බලනකොට ආයෙත් ආනපන ගුරුසු විලා ඡණ්ඩපරස වෙනවා මම ආයෙත් බලාගෙන හිටිය ආයෙත් නිින්ද යනවා කියනකොට හිතලා හිතලා හිතලා ලොකු සංජ කිව්වා තමන් දන්නවනම් මේ බලාගෙන ඉන්න අරමුණ සියුම් වේගන යනවායි කියලා දැන් මේක නොපෙනී යයි මගේ හිත නින්දට වැටෙයි කියලා ලෑස්තිලා යන්නේ. එතකොට නැති වෙන්නේ. දැන් මේ නැතිවීමෙන් යන්නේ. මේක නින්දට වැටෙන්න යන්නේ කියලා ඒකට අවදි භාවය ලෑස්තිලා ගියොත් අර බොරු වලේ වැටෙන්නේ. ඉතින් මේකට කියනවා සූදානම් ශරීරය කියලා. මේම දෙයක් වෙන්න ඉඩ තියෙනවා. ඒකට ලෑස්තිලා යන්න. එතකොට තමයි අර ශූන්‍යතාව පැත්තෙන් බලනකොට ගොඩක් දුක් කරදර ගෙවම් කරපු එකත් ඇත්ත. ඒ සියල්ල භාවදීල ගත්ත ආනාපානයක් දැන් ගෙවෙනවයි කියලා කියන්නේ මේකේ තියෙන දුක් කරදර ටිකක් ගෙවෙනවයි කියන එක. නමුත් යෝගාචර ගිහිච්ච දුක් කරදර ගෙවෙනකොට මොකදෝ මොකදෝ ආවේ. නිකන් උණ ගන්නවා වගේ කරප්පන් එනවා වගේ අර දුක් කරදර ටික නැතිකම. අර පීඩනේ නැතිකම, අර ආතතිය නැතිකම, අර ආසාහනේ නැතිකම. ඉතින් ඒක නිසා එක්ක සලුවකසා දාලා නැගිටලා යනවා නැත්නම් හයියෙන් හුස්ම ගන්නවා. ඥානපණ හොඳට වැඩි කරලා ගොඩක් කුසල් කරගන්න ඕනේ. එමෙතන නින්දට වැටෙනවා. එහෙම නැත්නම් සැක කරනවා මට ආනපන කරන්න බැරි වෙයි. මේ හැම දෙයක්ම මානස විසින් කරන ෂටගති, මායාවේ ගති, චපල ගති. ඒව අපි මේ සාකච්ඡා කරන්නයි අපි මේ සුදු ඇඳගෙන සිල් අරගෙන මේක තැනකට එන්නේ. එක එක්කෙනෙක් වසංග ගැව්වොත් වසංගන එක්කනා එළනුව කාලා ඒ පොරුවලේ වැටෙනවා. අපි මේක ප්‍රසිද්ධ ප්‍රසිද්ධ කරන්න ගියාට පස්සේ වෙනවා බුදුහාමුදුරුවෝ පටන් ගන්නකොට කිසි කෙනෙක් පරෝපදේශ රහිතව ගුරුවරයෙක් රහිතව සිව්පසදායකව සාහිත්‍ය බුදුහාන් කරපු ආර්ය පරිශ්‍රණය කොහොම වෙන්නේ ඇද්ද? මෙවැනි වැටෙන වැටිල්ලකදී කිසි කෙනෙක් කියන්නේ නැතුව මේ පාරේ යන්න ඕනේ කියලා හිත නැහැ. ඒකයි උන්වහන්සේගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. දැන් අපිට මේක කියලා දීලත් මෙච්චර වැතිලෙන් කියලා දීලත් අපිට කොච්චර අමාරුද පාත්තා. ඒක දැනෙන්න දැනෙන්න බුදු රසී දෙනවා. බුදුහාරගේ ගුණ තේරෙනවා. ධර්මයක අමාරුකම තේරෙනවා. ඉතින් මේ විදිහට කවුරු හරි අපි හිතමු ගොරෝසු දිග රළු ආශ්වාසය දැනගත්ත ප්‍රශ්වාසය දැනගෙන ඒකම සිද්ධි කර කර සිද්ධි කර කර වශී කරගෙන වශී කරගෙන සියුම් කරගෙන කරගෙන වුණ කරගෙන යනකොට මේක කෙටි වේගෙන එන බව දන්නව මේක දියුණුවක් මේ යන්න හදන්නේ ආර්ය විහාරයටයි මේ යන්න හදන්නේ බ්‍රහ්ම විහාරයටයි මේ යන්න හදන්නේ තථාගත විහාරයටයි කියලා දන්නවනම් ඒ දන්න කෙනාට නිවනක් ඕනේ නෑ මේ ඇති කියලා මං කියනවා ඒ දන්නේ නැති නිසායි අපි මේ සැක කරන්නේ. මේක වෙලා නැතුව නෙමෙයි. මේ ටික මේ ඔක්කොටම වෙලා තියෙනවා. බාහනට උත්සාහ කර ඔක්කොටම වෙලා තියෙනවා. ඒ දන්නේ නැහැ. දන්නේ නැති නිසා කනපින්දම් ගන්නවන්නේ මට නම් ඔය ආනපන තේරෙන්නේ නැහැ. මට උඩ ගැඹුරු වැඩි. මට සතිය නැහැ. මේ චෝදනා කරන්නේ මේ බව දන්නේ නැතිකම. කවදා හරි කාට හරි කොයි වෙලාවක හරි මට මේ ආනාපානේ ගොරෝසු තැනින් සිවුම් තැන්න යන්න පුළුවන් කියන එක දැක දැක දැන දැන අඛණ්ඩ සතියට ලක් කරා නම් මට සාක්ෂි වෙන්න පුළුවන් එයා නිවනක් ඕනේ නැහැ මේ ඇති. මේ ජීවිතේක මේ ටික ළඟා කරගත්තයි කියලා කියන්නේ මේ ළඟා වෙන දේ Taman දන්නවයි කියලා කියන්නේ එසේ මෙසේ වශයක් නෙවෙයි. ඒක විශාල தත්ත්වේ පාලනය අතර ගැනීමක්, වශීකර ගැනීමක්. ඊට පස්සේ ඒක ගොඩාක් වැඩ තියෙන එක වෙනම කතාවක්. හරි සංකීර්ණ දේවල් වලට යනවා ඒක වෙනම කතාවක්. නමුත් මේ කෑල්ල බැරි නම් මේ ආධුනිකයෙක් විසින් කළ යුතු මේ ගෙටකවත්ත ගැනීම වැඩේ පෙළගස්ව ගැනීම බැරි නම් කොච්චර අභිධර්ම දැනගෙන හිටියා කොච්චර ත්‍රිපිටකේ පාසලා හිටියා කොච්චර සීල් ගත්තා කොච්චර දන් දීලා තිබ්බා ඉදිරියට යන්න එකෙන් පීඩක් නැහැ එස අපි දන් දුන්නා සත්තනම් සිල්ලක්කා සත්තනම් දැනුම සත්තනම් මේක එනකොට ලෑස්තිලා යන්න ඕන දැන් මේක සියුම් වෙන්න පටන් ගන්නවා සියුම් වෙන්න වෙන්න දැනගන්න මේ අඩු වෙන්නේ අසහන මේ අඩු වෙන්නේ දරත. මේ අඩු වෙන්නේ ආතතිය. මේ අඩු වෙන්නේ දෙවිලි තැවිලි. ඒකට කොච්චර හිත විරුද්ධද? කෙලෙස් හිත කොච්චර විරුද්ධද? Tamange ෂටගති අහු වෙනවා. ඒක හරියට කියන්නේ රටක තියෙන මාෆියා සංවිධානය. මරපතල පාතාල කල්ලියක වැඩ අල්ලන්න පොලිසිය සැලසුම් කරනකොට ඒ පොලිසියට මාෆියා කල්ලියේ කුලියට ගත්ත මිනිස්සු එදිනෙදා හොරකම් කරලා ඇල්ලුවාට කවදාකවත් කල්ලිය පිළිබඳ කිසිම තොරතුරක් ගන්න බෑ මොකද ඒගොල්ලෝ වැඩේට දාන්නේ කුලියට ගත්ත කුලි හේවායි. ඒගොල්ලන්ට ඉච්චර ගන්නක් දෙවනවා වැඩේ කෙරුවට පස්සේ ඉවරයි මිනිහා දන්නේ කොහෙන්ද ඕඩර් එක ආවේ කියලා මොනවද ගියේ කියලා දන්නේ නැත්නම් Taman අතේ. අවුච්ච දවසේ ගෙලිම මිනි මරණ දඬුවම ලබනවා. ඒ නිසා කොච්චර ඇල්ලුවත් හොරු එහෙම නැත්නම් දැන් කියන විදිහට කුඩු ජාවාරම් කරන ට්‍රැෆිකර්ස්ලා කොච්චර ඇල්ලුවා සංවිධානය අහුවෙන්නේ නැහැ. ඒ නිසා පොලිසිය හොඳටම දන්නේ මිනිස්සු මරණ එක නෙමෙයි කරන්නේ මිනිස්සුගෙන් තොරතුරු ගන්නවා. ඒක ගොඩාක් ඇල්ලුවාට පස්සේ තමයි තේරෙන්නේ මේ කට්ටියට තොරතුරු දෙන වෙනම කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ මේගොල්ලෝ අඳුරන්නේ නැහැ. දවස් කුලියට ගන්න වැඩේ විතරයි කරන්නේ. ඒ මොකක් සංවිධාන කරපයි ඊට යටින් ඉන්න සුපර්වයිසර්ස්ලා අහුවෙනවා. ඒගොල්ලෝ ගොඩාක් අල්ලගත්තට පස්සේ තමයි නේ ඒගොල්ලන්ට විධායක කළ හැකි විධායක නිලධාරීන් ඉන්නවා. ඒගොල්ලෝ කොහොමඩක්වත් පෙනී හිටින්නේ නැහැ. හැබැයි කියපු දේ කරන්න ඕනේ නැත්නම් බෙල්ල ගහලා දාන මරනවා. ඒක නිසා මේ මිනිස්සු යැපිලා ඉන්න හැබැයි කරනවා නම් සිරසාප සම්පත් දෙනවා. ඊට පස්සේ තියෙනවා මේ විධායක මණ්ඩලයේට ප්‍රධානියෙක් ඉන්නවා. ඒ විධායක නිලධාරි කිසි කෙනෙක් ප්‍රධානිය අඳුරන්නේ නැහැ, දන්නේ නැහැ. හැබැයි විධාන වැරදුනොත් සියල්ලම ඉවරයි. විධානයේ නඩු කටයුතු කෙරුවොත් සිරසාප සම්පත් දෙනවා. ඉතින් හිතන්න මෙතෙන් යනකම් ඒ හොර රැළේ ප්‍රධානිය අල්ලන්න පොලිසියක් කටයුතු කරනකොට දකින් දකින් මිනිහත් එක්ක ගහගෙන කරන්න බෑනේ. ඒ දකින්න ඔක්කොම කුඩියට ගත්ත මිනිස්සු. අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන යනකොටම මුලටම ඉන්නේ තමාට පොලිසිය ප්‍රධානියම තමයි හොරකල්ලිය ප්‍රධානිය. දැන් මොකද වෙන්නේ? එතකොට මේ හොරකල්ලිය ප්‍රධානියාම නම් මේ පොලිසිය ප්‍රධානියා එයා කැමති වෙයිද මේ එලි වෙන එලිවෙල්ලට? හැම තැනම ලෝකේ තියෙන ඔච්චරයි. නිසා මේ විඥාණය තමයි මේ සියලු හොරමුලේ නායකයා. එයා කැමති නෑ එයාගේ ජාවාරම හේලි වෙනවා දකින්න. බුදුරජාණන්සේට මොනවක්වත් කියන බුදුන්සේ බොහෝම ඈතින් අල්ලන්නේ රූප ධර්මයක්. රූප ධර්මයක් අල්ලගෙන මේකේ වාලගිය මුලගිය ව්‍යංජන අනව්‍යංජන අංග ප්‍රත්‍යංග සේරම බලන්න. බලනකොට විඥානයේ ගහන ගැට විඥානයේ ෂට ගති මායාවේ ගති ඒ සියල්ලම ඇඟට නොදෙනි ක්‍රියාත්මක වෙනවා. අරමුණ සියුම් වේගන යන්න යන්න ඇත්තටම සිද්ධ වෙන්නේ කෙලෙස් හදු වෙන එක. ඇත්තටම සිද්ධ වෙන්නේ අසහනය අඩු වෙන එක. ඇත්තටම සිද්ධ දැවිලි තැවිලි අඩු වෙනකොට අපිට දැනෙන්නේ හරි පාළු ගතියක්. හරි කාලකන්ණි ගතියක්. හරි ඒකාකාරී ගතියක්. හරි අසරණ ගතියක්. හරි බය එළවෙන සුළු ගතියක්. නිකන් වැරදිලා වගේ. මොකදෝ වෙලා වගේ තේරෙන්න පටන් ගන්න. ඉතින් දන්නේම නැහැ නැගිටලා යනවා. ඉතින් යෝගාවදට හේතු ගන්නන්න මේ සිද්ධ වෙන්නේ දීර්ඝ හුස්ම කෙටි හුස්මක් වඩපත් වෙන එකයි මේකට අනුග්‍රහ කරන්න ඕන පටලවා ගන්න එපා කියන්න නම් ඉතින් බුදුචානන් කියනවා ඔබ දැන් ඔය යන්න හදන්නේ ආර්ය විහාරයට බ්‍රහ්ම විහාරයට තථාගත විහාරයට ඒ නිසා මේක එළබත් සාගෙන යන්න පටන් ගත්තොත් යාට සබ්බකාය පරිසංවේදී අසසිස්සාමිති සික්කති සබ්බකාය පරිසංවේදී පස්සසිස්සාමිති සික්කති කියලා ආස්වාසය රැල්ලක් නම් මෙතෙක් වෙලා දැනුණ රැල්ලේ මුදුන පමණයි ගොරෝසු තැන පමණයි මේ নানা ප්‍රකාර සෙල්ලම්. ඒකට ඇඟේ හෙන් නලියනවා, මෙහෙන් පැද්දෙනවා, නිින්දයන්ට හදනවා මේ ඔක්කොම තියේදී කනකස් බෑවා නියසිතුරෙන් බලන්න වගේ. ආනාපානයේ අත නෑර බැලුවොත් පේන්න පටන් ගන්නවා අපිට දැනෙන ආනාපානයේ දැනෙන මට්ටමටපත් වෙන්න ඉස්සර වෙලා පෙළ ගැස්මක් තියෙනවා. ඒ පෙළ ගැස්ම ගොරෝසු වුණාට පස්සේ විතරයි දැනෙන්නේ. ඒක හරියට පැලයක් අණුකපිල උඩට එන්න ඉස්සලා යට ඇටෙන් බීජ මූලපේ මතුවෙලා උඩට ආවට පස්සේ තමයි පේන්නේ. මේ යට වැඩ කොටසක් තියෙන ඒ නිසා හොඳට සැලකීමෙන් බලා හිටියොත් පේනවා ආනපන සිව් වුණාට පස්සේ විතරයි මේක පේන්නේ. අපිට දැනෙන මට්ටමට එන්නේ ඉස්සලා පෙරහැරක් පෙළ ගැහෙනවා ඇතුලේ. අන්න ඒකට හිත දාන්න ගියාට පස්සේ නැත්නම් ඒ හැදෙන හැටි බලන්න ගියාම ආශ්වාසයේ මුලත් එක්ක පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් වෙස් බැඳලා නටනවා නෙවෙයි වෙස් බඳින හැටි පෙන්වෙන්න පටන් ගන්නවා. අපි සාමාන්‍ය වෙස් නටනවා දකින්නකොට දකින්නේ බැඳපු වෙස්නේ. වෙස් බඳිනවා පෙන්වන්නේ වස් වදිනවා කියන්නේ. වෙස් බඳිනක වෙනම චාරිත්‍ර ධර්මයක් පැවිදි කරනවා වගේ වැඩක්. ඒකට සිල් ඇඳලා සුදු සුදු මේවා කළා පිරුවට වන්දනා නාවලා තමයි වෙස් බඳින්නේ. වෙස් බඳිනක පෙන්වන්නේ නැහැ. වෙස් නටනවා පෙන්වනවා. බුදුහාමුදුරු කෙනා බල වෙස් නටලා බලලා කොහෙද මේ මේ මිනිහා වෙස්වා වෙලිස් වෙස් පිටියත් එක්ක උපදිනා නෙවෙයි. අම්බිනුවට වෙස් පිටිය තිබුණේ නැහැ නේ. පස්සේනේ බැඳලා තියෙන්නේ කොහෙද බැඳලා තියෙන්නේ කියලා බලපන් වගේ. මේ ගොරෝසුවටපත් වෙච්ච ආනාපානී ආස්වාද ප්‍රසවාසයේ කොහින්දලද එන්නේ? මේ ගොරෝසුපත් වෙච්ච ප්‍රසවාසයේ කොහින්දලද එන්නේ කියලා බලනම් කොච්චරක් සතුටුමත් වෙන්න ඕනද කියනවනම් ආස්වාසේ දැනෙන්නත් ඉස්සෙල්ලා සතිය ලෑස්තිලා ඉන්න ඕනේ දැන් එයි එන්නකොටම බලන්න ප්‍රස්වාසයේ මතුවෙන්නත් ඉස්සෙල්ලා සතිමත් වෙන්න ඕනේ සූදානම් ශරීරයක් තියෙන්න ඕනේ කොහින්දද දෙන්නේ කියන්නේ මෙන්න මේ විදිහට මෙතෙක් නොදැක්ක අපි කියනවා හිතේ යටිහිත කියලා එකක් තියෙනවා ගහක මුල් කියලා જાතියක් තියෙනවනේ අපිට පේන්නේ කොළදා විතරනේ නමුත් හොඳට ගහලා බැලුවොත් ගහේ හොඳ හැරිය තියෙන්නේ වැඩ කෑල්ල තියෙන්නේ යටනේ දැන් බුදුරජාණන් වහන්සේ මේ කොළදාව අනුව මුලට හිත ගෙනියන වේන ආස්වාසය අනුව කොහේදලද එන්නේ කියන එකට කියන්න පටන් ගත්තට පස්සේ අර තේරෙන්න පටන් ගත්තා තේරෙනවා සෑහෙන කොටසක් අපි මෙතෙක් කල් දැකලා නැහැ. මෙන්න මේකට අවධානය යොමු කරන්න ගියාට පස්සේ මේ සඳහා අවශ්‍ය කරනවා ලෑස්තිලා යන්නේ. ඊට ඉස්සෙල්ලා වෙච්ච හැම අත්තරක්දා ආනේතියෙදි මේක මුද්ද සතියෙන් එලඹ සිටි ගතියෙන් බලාගෙන හිටියොත් එන්නේ එන්නේ ඊටාමසියුම් මෙතෙක් කහුවෙච්ච නැති හොඳ සුසර වෙච්ච ස්නායු පද්ධතියට විතරක් අහුවෙන ආශ්වාසවසට යන්න යන්න තමන්ගේ සතිය පුදුමාකාර විදියට ස්ප්‍රින්ග් වෙන්න පටන් ගන්නවා. සමාධිය පෙළ ගැහෙන්න පටන් ගන්නවා. ආශ්වාසවස දැකිල්ල විතරක් නෙමෙයි දකින් දකින් ආශ්වාසයේ මුල පේන්න පටන් ගන්නවා. ඒ බලන අසුලුව භාවනා කරනවා. එතකොට ආශ්වාස ප්‍රශ්වාස මුලුල්ල දැකීම කියලා අපේ අටුවාචාර්ය වංශලා වෙන කියන්නේ මුලත් සහිතව ආශාස ප්‍රසවාස පේනවා ටික වෙලා කරනකොට මුලත් මැදත් අගත් කියන ඒ ආශාස ප්‍රසවාසයේ තුම් පොළම පේන්න පටන් ගන්නකොට පේනවා එක හුස්මක එක ආශාසයක මේ මුලමදාක දැක්කොත් මුළු ලෝකෙම දැක්කා වගේ තමයි. මුළු ලෝකෙමක් තියෙන ඔය සංසිද්ධියමයි ලෝකේ තියෙන ඕනම සංස්කාරයක ඇතිවීම විපරිණාමය සහ නැතිවීම කියන ටික තමයි තියෙන්නේ. අපි මේ ලෝකෙ කිසිම අදාළ නැති ආස්වාසයක් අල්ලගෙන ආස්වාසයේ තියෙන මූලිකම සැකෙල්ල ඇතිවීම තියෙනවා ඊට පස්සේ විපරිණාමය තියෙනවා නැතිවීම දකින්න පටන් ගත්තට පස්සේ ඒ යෝගාවචරයාගේ සතිය මෙතෙක් කල තිබුණු ඛණ්ඩ සතිය අඛණ්ඩ සතියක් වඩපත් වෙනකොට මේ සමාධි ලක්ෂණ ටික ටික ටික ටික හරියට සමත භාවනා කරනවා වගේ සමාධි ලක්ෂණ එන්න පටන් අර ගන්නවා හැබැයි මේන සමාධියත් සමත සමාධියේ වෙනස තමයි මේන සමාධියේදී විමසුන් නුවණට ඉඩ තියෙනවා. මේන සමාධියේදී විචක්ෂණ ඥාණයට ඉඩ තියෙනවා. විචාරයට ඉඩ තියෙනවා. සමත සමාධියේදී විමසුන් නුවණ නැතුව සමවදින සමාධියක්, নিমග්න වෙන සමාධියක් තියෙනවා. ඒක නිසා ආස්වාද ප්‍රසවාසයේදී විපස්සනා පැත්තට චනික යසයෙන් ඒ සමාධි ගොඩනගෙන එනකොට ඒ යෝගාවචරයගේ ඇති වෙන ඒ එකලස හරියට කඹේක සමබරව යනවා. හරියට තනියේ දණ්ඩක වැටෙන්නේ නැතුව යනවා. හරියට පුස් බයිසිකල් එක කහගවත් ආධාරයක් නැතුව වැටි වැටි ගියේ එකන දැන් යම්කිසි ජවයක් එක්ක සම්බරභාවය ගත්තා වගේ එයාට තේරෙනවා පුස් බයිසිකල් එක ඒ වේගෙ නැතුව යන්න බෑ වේගෙ වෙන සිතම වැඩනවා. ඡායන වේගයක් එක්ක තමයි සම්බරකම තියෙන්නේ. කඹේ විදිනකොටත් දෙපැත්තේ විශාල කුඩු දෙකක් හරි දිග පොල්ලක් හරි අරගෙන තමයි සම්බර කරන්නේ. ඒ දණ්ඩක යනකොට උනත් අත්තලක් තිබුණ නැත්තම් යන්න බෑ. ඒ වගේ තමයි තේරෙන්න පටන් අර ගන්නවා මෙතෙක් එකතු වෙච්ච අඩුම කඩුම ඒ සියල්ලම කෘත්‍ය සම්පාදනයට දැන් ගොනු වීමක් ඇති වෙන එකට කියනවා ඒකෝදි භාව කියලා කියනවා. ඒකාග්‍ර වීම කියලා කියනවා. එහෙම නැත්නම් සම්මතය කියලා කියනවා. මේ සියලු කෘත්‍යයට පිටිපස්සේ දෙන කාර්ය සාධනය කරන්නේ සතිය. ඒ සතිය මොරච්ච ආස්වාස් ප්‍රසාරජ විතරක් නෙවෙයි මෝරමින් පවතින ආශ්‍රව ප්‍රසවාසය දකින්නවා ගෙවිමින් පවතින ආශ්‍රව ප්‍රසවාසය දකින්නවා මේ සම්බන්ධව කෙලෝරක් නැති තරම් යටි හිතට සියුම් භාවයට මුලට සහ අගට ආදාකත් නොගිච්ච නොහිටපු අභියෝගයක් යෝගාවචරයට ඉදිරිපත් වෙනවා. ඊ අභියෝගේ කොච්චරද කියනවනම් මේ යෝගාවචරය තමන්ගේ මනස හරහා මානවයාගේ මනස තේරුම් ගන්න පටන් ගන්නවා. තමයි මේ මගේ මනස මේ මම ගිහියෙක් නැත්නම් මම පිරිමියෙක් මම ස්ත්‍රියාවක් කියලා පටන් ගත්ත මනසෙන් මේ විදිහට මුලටයි අගටයි මේක විස්තරණ වෙලා යනකොට මුළු මානව ඉතිහාසෙම මේකට පිටවෙනවා. සියලු මිනිස්යන්ගේ හිතවල ක්‍රියාකාරකම් පේනවා. කොනකින් අතනින් පිටින් බුදුහාමුදුරුවොත් මතුවෙනවා. දේවදත්තත් මතුවෙනවා. මිත්‍යා දෘෂ්ටිත් මතුවෙනවා. සියල්ල මතුවෙන්න පටන් ගත්තට පස්සේ කියනවා Taman නිකන් විශාල පුස්තකාලයකට ගියා වගේ ඕන තැනකින් ඕන පොතක් අරගෙන දැනුම ගන්න පුළුවන් හැබැයි සියල්ල ගන්න බෑ මේ මේ දැනුම මේ මේ තැන්වල කියනවා තමයි ඕන දැනකින් ගන්න පුළුවන් එතකොට යම් ආඩ්‍ය ගතියක් දැනෙනවා සියල්ල දැනුම ලැබීමෙන් නෙවෙයි දැනුම ගන්න මූලාශ්‍රය අහුවෙන්න පටන් ගන්නවා මෙතෙක් කල් අපි දැනුම හෙව්වේ බාහිරේ විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා කළු ලෑලි දිහා බලලා රට උණු කෑලි දිහා බලලා එක එක ප්‍රොජෙක්ට් දැන් වෙලා තියෙන ඇතුළට ගිහිල්ලා ආශ්වාසයක් අරගෙන ඒ සියුම් කොටස් වලට බලාන බලාන බලාන යන්න ගියාම ඒ ඇති වෙන දැනුම කොච්චරද කියනවනම් රූප ධර්ම පිළිබඳව නැත්නම් භෞතික විද්‍යාව කියලා කියන්නේ කෙලවරටම යන්න අද රූප ධර්ම පිළිබඳ භෞතික විද්‍යාවෙන් කෙලවරට යන්නේ අන්වීක්ෂ දුරේක්ෂ හරහා ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් හරහා නැත්නම් සර්න් එක ඔය ඉලෙක්ට්‍රෝන පුපුරන්න හදලා තියෙන විද්‍යාගාර හරහා ඒ සියලු දෙනාම බාහිරේ බලන්නේ සර්වඥයන්ස අපිට කියලා දෙනවා ඇතුළට යන්න ක්‍රියාකාරී ධාතුවක් අරගන්න හොඳට චින කන්නඩිය ફોકસ කරනවා වගේ හරියට සතිය දාන සමාධියට ගියාට පස්සේ අද පුදුමයි ඒ විද්‍යාඥයෝ විශාල විද්‍යාකාරවල හොයන හැම ස්තරතුරක්ම ਸਰවඥාන්සේගේ සූත්‍රවල තියෙනවා ඒක නිසා හද විහිළුවක් තියෙනවා විද්‍යාලෝකයේ අන්තිම ඉහළම සොයා ගැනීම පැරණි කට්ටියගේ විද්‍යාඥයන්ගේ මතානෝ විස්තර කරන්න බෑ ਸਰවඥාන්සේ සූත්‍ර අනුව විතරයි විස්තර කරන්න. මේ ශාර මෙල්බන් ගියාට පස්සේ අපේ ඩන්ලිල් දරුවත් මහත්තයා හිටියා. මම ඒක දවසක් කිව්වා සාකච්ඡා වෙලාවට පොඩ්ඩක් සම්බන්ධ වෙන්න කියලා අපේ හිටපු රේඩියේෂන් එහෙම නැත්නම් විකිරණශීලී ද්‍රව්‍ය පිළිබඳ තිබුණ සමිතියේ සභාපතිතුමා විද්‍යාපීවර්ධන සමිතියේ සභාපතිතුමා. එතුමා කියනවා මම සමහර සූත්‍ර ඉගෙන ගත්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී ක්වොන්ටම් ෆිසික්ස් වලට. බුදුජානන්සේ දේශනා කරපු කොටස් ඉගෙන ගත්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මොකද දැන් අලුතෙන් හොයාගන්න දේවල් අයිසෙක් නිව්ටන්ගේ නියාමනෝ කියන්න බෑ. අයින්ස්ටයින්ගේ නියාමනෝ කියන්න බෑ බුදුහාමුදුරුවෝ කියලා කියනවා. කොහොම කියලා තියනවද කියලා මොනම තාලෙන්වත් කියන්න බෑ. නමුත් එnde end end end මේ සූත්‍ර දේශනා වලින් අලුත් සොයා ගැනීම අර්ථකථන දෙන්න පටන් ගන්න තියෙනවා. දෙගොල්ලම කරන්නේ රූප ද්‍රව්‍ය ගැන හොයන එක තමයි. පොඩි වෙනසයි තියෙන්නේ විද්‍යාඥයෝ බාහිරේ හොයනවා බුදුහාමුදුරුවෝ ඇතුළට හරවනවා. කවදාකවත් කවුරක්වත් විශ්වාස කරන්නේ අරතරම් විශාල විද්‍යාගාරවල තියෙන චීන කණ්ණාඩි වලින් පේන දේමයි තමන් හොඳට සතිමත්ව ඒකෝදි භාවයෙන් උත්තර උස්ම දිහා බලනකොට පේන දේ. අපි මට හොඳට මතක අපි විද්‍යාධ්‍යාපනය ලබන වෙලාවේදී අපිට මේ ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ මොකද්ද? අණුවක් කියන්නේ මොකද්ද? පරමාණුවක් කියන්නේ මොකද්ද කියලා දැනගන්න ගුරුවරු කාලු කළු ලෑල්ලේ රවුම් ඇඳලා චෝක්කොලින් පෙන්නපු දේවල්. ඉතින් එතකොට ඉස්ලාම් තුන සම්මුතිය තමයි ධන කිරණ ඍණ කිරණේ කරා ගමන් කරනවා. ඒක තමයි විද්‍යා විද්‍යුතිය කියලා ඉගෙන ගත්තේ. ඊපස්සේ බලාන බලාන ගියාට පස්සේ ගමන් කරන ධන කිරණ නෙවෙයි ඍණ කිරණ කියලා සම්මුතියක් ගත්තා මේගොල්ලෝ ලෝකෙ සිට විද්‍යාඥයෝ ඔක්කොම එක වහලක් කරට අවිල්ලෙවල සම්මුතියක් ගත්තා ධන කිරණ ඍණාකට යන එක නෙවෙයි සිද්ධ වෙන්නේ. ඍණ කිරණ ධන කිරණ එකට යන්නේ කියලා. ඉතින් මෙව දිහා බලන මට නිකන් කොහොමද මියකු දැකලා නෙවෙයි මේ සම්මුතියක් මේ කතා කරන්නේ. දැන් මේකනේ අපි ඉගෙන ගන්න. මේකනේ උත්තර ලියන්නේ. මම පාස් හැබැයි විභාගය හැබැයි මම දන්නවා බොරුවක් කරන්නේ. එක එකක් දැකලා නෙවෙයි කියන්නේ. සර්වචනාංශේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ මොකද්ද කියන්නේ? දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සමුද්‍ර ශ්‍රමණ ප්‍රජා තමන ප්‍රාක්‍මණයන් සහිත දේව ප්‍රජා සහිත ලෝකයේ මම යම් තාක් දැක්කේ නැත්නම් මම මේ සර්වඥතා ඥානය පිළින කරේ නෑ. මම යම් දවසක දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ ප්‍රජාව සහිත දේව ප්‍රජාව සහිත ලෝකේ දැක්කට පස්සේ මම දැක්කයි කියන මොනවද දැක්කේ උන්වහන්සේ මේ තියෙන රූප ද්‍රව්‍යයක රූප ධර්මයක තියෙන තියෙන මුල මැද අග දැක්කා එකකයි දකින්න එකක දැක්වා මුළු ලෝකෙම ඉච්චර ඒකට කියන හෙලෝග්‍රැෆික් ප්‍රසන්ටේෂන් කියලා කියන සියල්ල එකකින් නියෝජනය වෙනවා එකෙන් සියල්ල නියෝජනය වෙනවා ඉලෙක්ට්‍රෝනයක් ගත්තත් ග්‍රහ ලෝක ටික ගත්තත් එකම හැදෙයි මුළු විශ්වෙම චක්‍රාවාටය ගත්තත් ශිරපතය ගත්තත් එකම හැඩේ. නිසා බුදුදහම කියනවා බාහිරේ හොය හොය යනවට වෙනුවට මේ ආනාපාන බල ඕක දිහා බලපන් ඔය හැඩේ තමයි මුළු ලෝකෙම තියෙන නිසා මේකේ ගැඹුරට යන්න යන්න ලෝකයේ පිළිබඳව බුදුහාමරණ තියෙනනේ ලෝකවිදු කියලා ගුණයක්. උන්වහන්සේට තියෙනවා සංස්කාර ලෝකේ, අවකාශ ලෝකේ පිළිබඳ හැඟීමක් තියෙනවා. ඒකෙන් උන්වහන්සේ දන්න දැනුම ඕන කෙනෙක් කියනවා. නිසා යම් කිසි කෙනෙකුට ආනාපානයේ හරහා ගිහිල්ලා මේ මුලමඳාක දැක්කම හුස්ම ගන්න ඕන කෙනෙක්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව පොඩි ඉඟියක් මානව මනස වැඩ කිරීම පිළිබඳ පොඩි ඉඟියක් ගන්න බුල හැබැයි මේ තාම පරිේශණය යන්නේ රූපත් එක්ක තාම යන්නේ රූපත් එක්ක නමුත් මේ කොහොමද වෙන්නේ මොකද වෙන්නේ ඇයි මේම වෙන්නේ කියලා අපි අර මෙතෙක්කල් යටි හිතේ සිදුවෙච්ච නොදැක්ක පැත්තේ ක්‍රියාකාරකම් ටික දකිනකොට එකක් තේරෙනවා අපි මෙතෙක් කල් අපි කාලය ගත කරේ මොන්න තරම් නිස්සාර දේවල් වලටද කියලා. දෙක ඒක හොයන්න පටන් ගත්තට පස්සේ මට උනත් බොදු වෙන්න පුළුවන් බවක් තේරෙනවා. තුන ඒක කරනකොට ඕනම කෙනෙකුගේ මනසක් වැඩ කරන හැටි ඕන කෙනෙක් ජීවි අජීවි රූප ධර්ම වැඩ කරන හැටි පිළිබඳව කිසිම විශ්වවිද්‍යාල උපාධියක් ඕනේ නැහැ ඇති වෙන හැටි කියලා. ඕනි නම් හතරක් දාගන්න ඊට පස්සේ සූත්‍රයක් කියවලා බලන්න බුදුරජාණන්සේ කියපු දේවල් භාවනා කරන්න ඉස්සලට වැඩිය හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ආනාපාන සතිය සම්බන්ධයෙන් පළවෙනි චතුස්කයේ දීර්ඝ හුස්ම, කෙටි හුස්ම, ඊට පස්සේ ආනාපාන මුලුල්ල, ශබ්බ කාය පරිසංවේදී කියන තැන් පැන්නට පස්සේ එතන කඩින් තුනක් වගේ තුනේදිම නොම ගැන්නේ තියෙනවා. දැනුවත් ගියොත් ඒක හරහා යන්න පුළුවන්. ඊට පස්සේ පස්සම්බයං කාය සංකාරං අස සිස්සාමිති සික්කති පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්කති අර තිබුණු විශාල තොවිලේ ඇඟ නලියන ගති මස් නටන ගති කම්පන චංචල කිරිහට්ටියක් පැහැෙනා වගේ තිබුණු දේවල් ඇඟ පැද්දෙන ගති නිදිමත ගති වගේ ඒව හරහා යන්න ඕනේ ඒ දුක විඳින්න ඕනේ විඳලා පස්සේ අන්තිමට තේරෙන පටන් ගන්නවා ඒ සියල්ලේ සංසිඳීමක් වෙනවා ඒ සියල්ලේ කෝඩේට පසු යට මහා අකුණ ගහලා වැහැලා ඉවරනාට පස්සේ ඇති වෙන සාංශුද්ධිය වගේ විශාල සාංශුද්ධියක් එන්න පටන් ගන්නවා. මේක නිවන නෙවෙයි. මේ අපි නිම කරන්න හදන්නේ රූප පිළිබඳ පරිච්ඡේදය. ආනපන සතිය කායනුපස්සනා කොටසයි. එතෙන්ට යනකොටමත් ඒ කිනාට තේරෙනවා මේ ඇතුළට යන්න යන්න යන්න යන්න පුදුමාකාර සාන්තියක්. පුදුමාකාර පිරිසිගතියක්. පුදුමාකාර සම්පත්‍ති ගතියක් තියෙනවා. නමුත් ඒකට හිත කොච්චර අකමැතිද? අපේ මේ කෙලෙස් සහිත හිත මේක හොඳටම දන්න. දැනලා ප්‍රයෝගයෙන්ම ගන්න. වර්කිනවා ෂට ගති මායාවී ගති කියලා. ඒතකොට යෝගාවචරයට කල්පනා කරන්න පුළුවන් මේ කල්පනා කරන මනසට නිවන අරහ. පෙන්නන්නම බෑ. වර්තමාන මොහොතේ විතර වෛර කරන මොකක්වත් නෑ අපිට. මොකද මෙතෙන්ද ගියාට පස්සේ පේනවා ආස්වාසි කියන්නේ ආස්වාදයක් කියලා. හුස්මක් එක හුස්මක් ගන්නකොට කොච්චරක් ලෙඩ රෝග අයින් වෙනවද කියලා. කොච්චරක් මානසික අසහන අයින් වෙනවද? මේ මැද තියෙන සමතුලිත භාවයේ කායික මානසික සමතුලිතතාවයේ ඔය පස්සම්බනේ තමයි තියෙන්නේ. ඒ නිසා මේ පස්සම්බනේට යන්න පුළුවන් නම් නැත්නම් කාටද දෙන්න පුළුවන් නම් ඒක තමයි සුව සේවාව තියෙන්නේ. ඒක තමයි හීලින්. නැත්නම් කායික මානසික සුවය ඇති කරලා දෙන්නේ. ඒකයි සරුවචනාංශ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට අසනීප වෙච්චාම ගිරිමානන්ද සූත්‍රයේදී ආනාපාන සතිය මතක් කරලා දෙන්නේ කියලා. හැබැයි ඒ ගිරිමානන්ද සාංශ කලින් වඩලා තිබුණ නිසා බුදුරජාණන්සේගේ පණිවිඩය යනකොටම ඒ හොඳට හිත සංසිඳිච්ච පසම්බනේ වෙච්ච වෙලාවකට හිත දානකොට අර ලෙඩ රෝග වලින් එන දරත ගති එඟට නොදෙනී ඇතුළෙන්ම සුවසේවා වෙන්න පටන් ගන්නවා. ඒකයි චරවචනන්සෙත් ඔය මෙච්චර වැඩ තියේදී කවුරුත් අපේක්ෂා කරද්දී සුමාන ගණන් මාස ගණන් පැත්තකට වෙලා ඉන්නේ මේ ආස්වාද ප්‍රසවාස සංසිඳනහම ඇතිවෙන මේ සුඛය ඒ සෝය මේ කිසිම රූපයක් දැකීමෙන් ලබන්න බෑ මේ කිසිම ශබ්දයක් ඇහිමෙන් ලබන්න බෑ මේ කිසිම ගඳක් ලැබීමෙන් ලබන්න බෑ කිසිම රසකින් ලබන්න බෑ කිසිම පහසකින් ලබන්න බෑ ඇහෙන් බෑ කනෙන් බෑ නාසයෙන් බෑ දිවෙන් බෑ කයෙන් බෑ භාවනා කරනවා කියල කියන්නේ අද්දික වහගන්න රූප නැහැ ශබ්ද නොතකයි වේදනා දැනීම් රස නසලකයන් කය කිසියම් චේතනාවකින් තොරව නැතර කරනවා. වෙන දෙයකට වෙන්න ආරනවා කරන දේවල් නැතර කළ මේක දිහා බලාන ඉන්නකොට ඒ ආමිෂය අයින් වෙනකොට ඇති සුඛය ඒකට කියනවා නිර්ආමිෂ සුඛයක් කියලා. ඒකට කියනවා නෙක්ඛම්මසිත සුඛයක් කියලා. බුදුරජාණන්සේ තමන්ගේ පුතාට දුන්න දෑවැද්ද උච්චරයි. ප්‍රියම්බිකාව යසෝදරාට දීව දෑවැද්දත් උච්චරයි. තාත්තට අපච්චිට දුන්න දෑවැද්දත් ඔච්චරයි. අම්මට දුන්න දෑවැද්දත් ඔච්චරයි. අපි වගේම ඉලක්කම් 4 5 ගාණක් බැංකු ගිණුමක් නෙවෙයි ඒක ගිනි ගෙඩියක් අප්පා දෙන්න එපා කිසි කෙනෙකුට. ඒක දුන්නොත් එහෙම මේ මනුස්සයා වලිගේ හපාගෙන නැහිට. ඒ වෙනුවට මනුස්සයාට සැනසෙන හැටි, සංසිඳන හැටි ආශ්‍රද ප්‍රසවාසයේ බලනට කියලා දෙන්න පුළුවන් නම් අරක ගිනි වතුර අපි හොයලා දෙන්න හදන ලාභ සත්කාර සම්මාන සිලෝක හතුරෙකුට දුන්නට නම් කමන්නේ. බුදුරජාණන්සේ යන පාරකදී ආනන්ද හැමදෙත් එක්ක කවුදෝ වැටිච්ච සල්ලි කාශයක් හම්බෙලා කළා. බුදුන්සේ අකාදත් හැරලා බලන්නේ ඉස්සරහා බලන්නේ ඒත් හැරලා බල ආනන්දට කියනවා දැක්කද සර්පයා කියලා. දැන් මේ ඉඳලා ගිය ගමන සාක් වේදාගන්න මේ ටිකටවත් මට සැකයි සාක් වේදන්ත කියලා. මොකද ඒක නැත්තම් නිකන් පාළු වගේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කියලා තියෙනවා ජෝර්ජ් ජජ්ජරන්ට ඕන දේ ජෝර්ජ් ජජ්ජරන්ට දීපල්ලා. ඔබ තියාගෙන හිටියොත් මේ මනුස්සයා ටැක්ස් ගන්නවා. ඔබ දීලා දාපන්. මේ හැම රුපියලේ කාසියකම පොලේකම මුදල් නැමැති අසං කරලා තියෙනවනේ. ඒක උගේ. ඌට දීලා දාන්න. ඕක තියාගෙන ඉන්නකම් ඕක සාක්කුවටත් අත දාන්න. බැංකුවටත් අත දාන්න. කොහෙදම්මත් අත දාන්න. ඒ වෙනුවට මේ හුස්මට ගත්තාම මම බණ කියනකොට ඇමරිකාවේ කට්ටියක් කියනවා ඔබ වහන්සේ කියන විදිහට ඇමරිකන් ගවර්න්මන්ට් එක දැනගත්තොත් ආශ්වාස ප්‍රශ්වාස සංසිඳනකොට සැපේනවයි කියලා අනිවාර්යයෙන්ම ඔක ටැක්ස් කරයි වයිට. දීගං වාස සන්තෝ කියනකොට මෙච්චරක් ටැක්ස්. රස්සං වාස සන්තෝ කියලා වාර්තා කරොත් මෙච්චරක් ටැක්ස්. පස්සම් බයං කාය සංකාර කියනකොට මෙච්චරක් ටැක්ස්. සබ්බ කාය බයං. පස්සම් බයං කියනකොට ෆුල් ටැක්ස්. දැන් ඕගොල්ලෝ දන්නේ නැති වුණාට දැන් ෆන්ක්ෂනල් MRI ස්කෑන් මැෂින් එකට මිනිස්සෙක් දාලා හරියටම බ්‍රේන් වේව්ස් අල්ලලා කියන්න පුළුවන් හුස්මෙද තියෙන්නේ කෙටි වෙනවද දික් වෙනවද සංසිඳනවද කියලා. ඔගොල්ලෝ හිතනවා ඒවා එක තොරතුරු එකතු කරන්නේ නිකන් විහිළුවට වගේ කියලා. ඒක දමාවි ඔයගොල්ලන්ට හෙල්මට් එකක් 160ක් තියෙන ඉලෙක්ට්‍රෝඩ්ස් දැම්මට පස්සේ කියසයික උඹ ආනාපානය කරනවා නම් භාවනා කරනවා නම් ටැක්ස් ගෙවනවා. නිකම් බෑ. ඒ නිසා දැන් හරි ප්‍රයත්නයක් ගන්නවා ඇමරිකාව මේ ආනාපාන සතියෙන් මේ හිත සංසිද්ධීම නිසා ඇති වෙන කායික මානසික සුවය ඇමරිකානු නිෂ්පාදනයක් ඇමරිකන් කාර්යයක නිෂ්පාදනයක් ඔප්පු කරලා තියෙන ඇමරිකානු ලැබ් එකක කියලා කියනද පුදුමාකාර ප්‍රයත්නයක් අද ලියන ඕනම පොතක් කිසිම දවසක ආසියාවේ නියෝජන නිදර්ශන නැහැ. ඔක්කොම තියෙන ඇමරිකන් කාර් එකක් හොයාගත්ත දෙයක් ඇමරිකන් මැෂින් එකකට දාලා ඇමරිකන් කට්ටිය භාවනා කරපු කට්ටියට දාලා දැන් මැප්ස් පෙන්නනවා ඒක නිසා අනතුරු අඟවලා තියෙනවා ආසියාකර ආනාපානසකත් කරන කට්ටිය මකන්න ඉඩ තියෙනවා ඇමරිකාව මොකද ඒගොල්ලන්ට ඕන කරලා තින්නේ මේක ඇමරිකන් නිෂ්පාදනයක් කියලා නිසා එවැනි තැනක කිසිම තැනක බුදුහාමුදුරන්ගේ නම නැහැ ධර්මයේ නමක් නැහැ හැබැයි කියනවා තවරුත් තුනක් යනකොට ලෝකේ වැඩියෙන්ම විකින්න බේත වෙන්නේ සතිය කියලා. ඒ ධර්මතම සීළු රෝග වලට උත්තර දෙනවා. ඒ නිසා ලංකාවේ නිකම් මේ අපි වගේ බයියෝ භාවනා කරනවා කිව්වම ඇමරිකන් කාට රුස්සන්නේ. ඒගොල්ලෝ ඩොලර් 550ක් ගන්නවා සුමානෙකට දෙකට. මේ මේ පාඩම් ටික උගන්වන්න. ඉතින් කියනවා මේක සෙල්ලමක් නෙවෙයි අපි ලැබ් එක හොයාගත්තේ ඇමරිකන් ක්‍රමයක් තියෙන්නේ. නමුත් බලනකොට ආසියා කරෙන් ණයට ගත් එකක්. මම මේ කතා කරන්නේ කාටවත් යුද්ධ ප්‍රකාශ කරන්න නෙවෙයි. මේකේ තියෙන වටිනකම මේකේ තියෙන සියලු කෘත්‍ය සාධන කරන ගතිය සුද්ධ හොඳටම තේරුම් ගන්න තියෙනවා. පුළුවන් තරම් ඇවිල්ලා අපිත් එක්ක හැසිරීලා මේ තොරතුරු එකතු කරනවා මේකේ මොකද්ද සමීකරණය මේක මොකද්ද සර්කිට් එක කොහොමද වැඩ කරන්නේ කියලා. සරුවචනන්ද කිසිම සමීකරණ සර්කිට් එකක් නැහැ. ඔබ කෙරුවොත් ඔබට තියෙයි කාටවත් හොරකම් කරන්න බෑ. කාටවත් කරන එක වළක්වන්න බෑ. කෙරුවොත් වාසි කොහොමඩක්වත් කෙනෙකුගේ අධිකාරිය පාත්තන්න බෑ. දැන් අපිට හිතුනොත් එහෙම මේ මේක බුදුහාමුදුරන්ගේ ක්‍රමයක්. ඒ නිසා ඇමරිකන් කාරණා දෙන්න එපයි කියලා අපිට අධිකාරියක් නැහැ. ඇමරිකන් කාර්යය කෙරුවොත් ඇමරිකන් ආන ප්‍රතිඵල තියෙනවා. අපි කිරුවොත් අපට තියෙනවා අපිට නෑ මේක කාටවත් ගන්න එපයි කියන ශක්තිය. බුදුසෙන්ස කිසිම තැනක එහෙම සතියට පේටන්ට් බරපතල දීලා නෑ. අපිට ගන්නත් බෑ. නමුත් අපිට එකක් කර දැගේ අපි දෙවෙනි પરම්පරාවට උගන්වන්න පුළුවන්. එච්චරයි මම කියන්නේ. අපි දෙවෙනි પરම්පරාවට උගන්වන්න පුළුවන්. අනේ මේ ඔක්කොම සුද්ධ දෙන ලෝගුවක් පොරවන සුද්ධ දෙන තොප්පියක් දාන සුද්ධ දෙන පිස්සු කියනකට වැඩිය මේ බුදුහාඳුරෝ ආව තියෙන එක බල මේ ඉබේ හම්බෙන දේ කෙරුවොත් අරකට ලොකු ආඩම්බරයකුත් හම්බ වෙනවා. ඒක නිසා ඉස්සල්ලාම කරන්න තියෙන අපි ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ කරගෙන මේක ඕන තැනක විද්‍යානුකූල වගේ ඕන තැනක ඕනම කෙනෙකුට පරීක්ෂා කරලා බලන්න පුළුවන් එක විදුහුරුයි. සතිය විදුහුරුයි. ඕනම කෙනෙකුට බය නැති කෙනෙක් එහි පස්සේකෝ ඇවිල්ලා බලපන් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා එක්කෙනෙක් ඒක දැනගත්තට පස්සේ බුදුහාමුදුරෝ දේශනා කරන එක වසංගණ්ඩත් බෑ කියන. එයා අතින් අනිවාර්යයෙන්ම තව කෙනෙකුට කියන. ඒක නෙමෙයි ප්‍රධාන දේ. ප්‍රධාන දේ Taman එක සාක්ෂාත් කරගන්න ඕනේ. ඒ නිසා මේ දේ කරනකොට ගොඩාක් බොරුවලවල් හරහා යන්න වෙනවා. ගොඩාක් ෂටගති මායාවි ගති පහළ වෙනවා. කරුණාකල කෙලෙස් බරිත වෙන්න එපා. කරුණාකල මාර්ගපාක්ෂික වෙන්න එපා. කරුණාකල පූර්ණිකමනට යන්න එපා. Taman ඇති හැටිය දකින්න දේ ප්‍රකාශ කරන්න පුළුවන් නම් අපි මේ කරන්නේ මානව මනස ඉගෙන ගැනීමේ ප්‍රයත්නයක් මිස මගේ මනස කියන පටුවක් කියලා හිතන්න එපා. ඒතර කොහොමඩක්වත් ලෝක සාසනයක් අභ්‍යන්තර සාසනයක් දෙකම වැඩෙනවා. ඉතින් මම හිතනවා මේ වගේ දෙයක් කියන්න සුදුසුම පිරිසකට මම මේ කියන්නේ කියලා. මම මේක රේඩියෝ එකේ කතා කරලා හරියන්නේ නැහැ. හතරවන් හන්දිය බණ කියලා හරියන්නේ නැහැ. එලෙබිච්ච පෙලෙබිච්ච කට්ටිය ඒ තමන් කරන වැඩේ වටිනාකම දැනගෙන ඒකට අපි ධර්ම ගෞරවය කියමු. මේක ශක්විත රජ කෙනෙකුට හම්බෙච්ච ඔටුන්නක්සේ සලකලා සක්විති රජුරංග ඔටුන්න තියෙන මිනි කොණ්ඩල වගේ සලකලා ඉහළ කරලා උතුම් කළ සලකමේ සලකා බැලීම සඳහා අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නිමා කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා